අපි මේ දිගට පවත්වාගෙන යන ලබන ධර්මදේශනා මාලාවකයි යෙදී ගත කරන්නේ. ඒ ධර්මදේශනා මාලාවම සඳහා සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන ලද වටිනා සූත්‍රයක් සූත්‍ර ධර්මයක් ඉදිරියෙන් තියාගත්තා. ඉතින් ඒ සූත්‍රයට සංගීතීකාරක ස්වාමින් වහන්සේලා තියලා තින්නේ දතානුපස්සනා සූත්‍රය කියලයි. ඒක සංග්‍රහ වෙලා තියෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ සූත්‍ර නිපාතේ කියන පොතේ. ඉතියේ සූත්‍රයේ නිදානේ වශයෙන් සඳහන් වෙන්නේ සරුවච්චන් වහන්සේටම ඇතිවෙච්ච සංකල්පනාවක් අනුව මේ ශාසනයේදී ගත කරන උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී කියන අය වෙනුවෙන් දනුන් දුන්නොත් හොඳයි දැනගෙන හිටියොත් හොඳයි කියන කාරණාවකට අවධානය යොමු කරන්නයි ඒ නිසා සරුවච්චන් වහන්සේ මෙතන ප්‍රශ්න ਵਿਚਾਰාත්මක වැඩපිළිවෙලකින් වගේ මේ කාරණාව මතු කරගන්නවා සරුවච්චනසේ සවැත් නුවර මිගාර මාතු පාසාදේ විසාක උපාසක උපාසිකා විසින් කරන ලද පාසාදේ ඉන්න වෙලාවේ මේ කතාව සිද්ධ වෙන්නේ එතෙන්දී භික්ෂුන් වහන්සේලාට සඳහන් කරනවා කුසල වූ ආර්ය වූ ඉදිරියට තල්ලු කරන්නා වූ බෝධිපක්ෂික ධර්ම වැඩිම සඳහා යෙදී ගත කරන උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණීන් දකින්නකොට එහෙම නැති ඇත්තෝ හෝ එහෙම නැත්නම් ශාසනයෙන් පිට විවිධ අනිකුත් ධර්ම අනුගමනය කරන අන්‍ය තීර්ථක ඇත්තෝ හරි ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඔයත්ෝ මොකද මේ කුසල ධර්මයන්ගේ යෙදිලා ආර්ය වූ නියානික වූ ඒ බෝධිපක්ෂීය ධර්ම වල යෙදිලා ඉන්නේ ඇයි? මොකද්ද මේකේ ඇති ඵලය කියලා සමහරට ප්‍රශ්න අහන්න ඉඩ තියෙනවා. එම් ප්‍රශ්නයක් ඇහුවොත් මේ ශාසනය කටයුතු කර නැත්තෝ කෙටියෙන් දෙන්න තියෙන උත්තරේ තමයි මේ द्वේතාවයේ පිළිබඳව ඇති හැටිය දැක ගන්නයි අපි මේක කරන්නේ කියලා. ඉතින් ඇති හැටිය දැක ගන්නයි අපි මේ බණ භාවනා කරන්න කියන එක නම් සාමාන්‍ය කවුරුත් වගේ අහලා තියෙන ඉඩ තියෙනවා යතහ භූත ඥාන දර්ශනය කියලා කියනවා මේකට ඇත්ත ඇති හැටියෙන් දැකීම කියලා කියනවා ඒක ඉතින් මේ බණ භාවනා කරන්නේ ඒක දැක ගැනීමටයි කියලා. ඒකට ඇත්ත කියන්නේ මොකද්ද කියලා බැලුවොත් මේ ඇත්තේ පැති දෙකක් තියෙන බවයි මේ පෙන්වන්න හදාන්නේ. ඇත්ත ඇති හැටිය දැක ගන්නකොට ද්වේතාවයේ ඇති හැටියෙන් දැක ගැනීම තමයි එතනින් සඳහන් වෙන්නේ. ද්විතාවය කියලා කියන්නේ දෙකක්. එකට බැඳිච්ච දෙකක්. ඒ දෙකත් එකට බැඳිලා තියෙන්නේ සරල උපමාවකට කියනවා නම් තඹ සත කාසියක් සතේ කාසියක් ගත්තාම කාසියේ එක මුණතක් අනික් මුණතත් එක බැඳිලා තියෙනවා. ඒක නිසා අපිට කවදාකවත් තඹ සතේ කාසියක පොල් ගහ තියෙන පැත්ත විතරක් මට ඕනේ රැජිනිගේ මුණ තියෙන පැත්ත මට එපයි කියන්න බෑ. වෙලාවට පේන්නේ පොල් ගහ තියෙන පැත්ත කියලා ඒක ගන්නකොට අපි නොදැනුවත්වම යටපැත්තෙන් රැජිනිගේ මූණ හම්බ වෙනවා. රැජිනිගේ මූණ තියෙන පැත්ත කියලා ගත්තට යටපැත්තෙන් ඒ පොල් ගහ හම්බ වෙනවා. ඒ නිසා අපි දැනගත්තත් නොදැනගත්තත් හැම දෙයකම දෙපැත්තක් තියෙනවා. අනේ දෙපැත්තෙන් බැලූ බැල්මට පේන මුනත එක පැත්තක් ඒකට යට වෙලා පේන පැත්ත තව පැත්තක් ඉතින් ඒක නිසා <clears throat> සරුවත්ඥාන්සේ සඳහන් කරනවා සම්‍යක් දෘෂ්ටික උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට මේ දෙපැත්තම පිළිබඳව ඇති හැටිය දැක ගැනීම සඳහා කරන වැඩපිළිවෙලට තමයි මේ Brahmacharya ජීවිතය එහෙම නැත්නම් ප්‍රතිපදාව දාන සීල භාවනා නැත්නම් සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. ඒ නිසා ඒකේ ඇති හැටිය දැක ගන්නයි අපි මේ මහන්සි වෙන්නේ කියන එකයි සරුවචනාංශයේ දෙන මූලික අදහස. මේ සූත්‍රයේ ආරම්භයේ පටන් ගන්නේ පටන් ගන්නකොට මේ ඇත්ත කියලා කිව්වට ඇත දෙපැත්තක් තියෙනවා. අන්නේ දෙපැත්තම දැනගණ්ඩායි දෙපැත්ත ඇති හැටියෙන් දැක්කණ්ඩායි මේ කරන්න කියලා. ඒක සාමාන්‍යයෙන් මුත් අනිකුත් සූත්‍ර සාරය අනුව බලනකොට සත්‍ය දෙකක් තියෙනවා. එකක් තමයි සම්මුති සත්‍ය අනිත් එක තමයි පරමාර්ථ සත්‍ය. ඉතින් ඒකෙදි කියනවා මේ සම්මුති සත්‍ය මේ මෙලෝ වශයෙන්ම ඉන්ද්‍රයන්ට ගෝචරව භෞතිකව මැනලා කිරලා බලලා තේරුම් ගන්න පුළුවන් කොටහ. නමුත් ඒක හරහා බැලුවොත් මේ බුදුහාමුදුරුව පෙන්වන ක්‍රමයට ඒ සම්මුති සත්‍ය හරහා પરමාර්ථ සත්‍යයට යන්න පුළුවන්. හැබැයි ඒක ඉතින් ප්‍රතිපදාවෙම ක්‍රමයටම කරගන්න ඕනේ. ඒ නිසයි මේ අනිකුත් බොහෝ දෙනා කරන කටයුතු කරන ගමන් විශේෂයෙන් කාලයක් අරගෙන දානයක් සඳහා සීලයක් සඳහා භාවනාවක් සඳහා කාලෙ වෙන් කරන්න. එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා ප්‍රතිපatti පුරන්න. ඒ මොකද ඒ ප්‍රතිපදාවකින් තොරව නියම ක්‍රමවේදයකින් තොරව මේ සම්මුතිය බිඳගෙන සත්‍ය දැක ගන්න අමාරුයි. පරමාර්ථ සත්‍ය දැක ගන්න අමාරුයි. ඉතින් ඒ නිසා සරුවචනසේ සඳහන් කරන යම් කිසි කෙනෙක් ඇහුවොත් ඇයි මේ විශේෂ කැපවීමකින් සද්ධාවකින් වීර්යයකින් සතියකින් සමාධියකින් ප්‍රඥාවකින් යුක්තව මේ ශාසනයේ යෙදී ගත කරන්න කියලා ඇහුවොත් ඇත්තෙහි යථා ස්වභාවය ද්වේතාවේයි යථා ස්වභාවය දක්වන්නයි කියලා කියන්නේ කියලා කියනවා. ඊට පස්සේ ඒකට නිදර්ශන දෙනවා. නිදර්ශන දීලා චතුරාර්ය සත්‍යයේ ඉදන් දුක්ඛ සත්‍යං අයං දුක්ඛ සමුදයෝ අය මේ කාණුපස්සන අයං නිරෝධ සත්‍යං අයං නිරෝධගාමිනී පටිපදාති ဒ ුතිය මේ වානුපස්සන. දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය කියලා අපි අහලා තියෙන චතුරාර්ය සත්‍ය මුල් දෙක මේ සම්මතු වශයෙන් ලෝකයේ වශයෙන් කෙනෙකුට කියලා දෙන්න පුළුවන් වටහා ගන්න පුළුවන් වටහා ගන්න ලේසියක් තියෙනවා දැක දැන ගන්න පුළුවන් නිසා උත්සාහ කළොත් නමුත් ඒක අනුව කරගෙන යනකොට ඒ කෙනාට Nirodhe නැමැති ඒ ලෝකෝත්තර తত্ত্বය ඒ Nirodhට එන මාර්ගය ලෝකෝත්තර මාර්ගය පෑදෙනවා ඒ නිසා අපි දුක්ඛ සත්‍ය හොඳට මනාකොට පරිඤ්ඤය වශයෙන් සියල්ල වශයෙන් දැනගන්නකොට ඒ ක්‍රමේ සාර්ථක නම් ඒක හරිනම් එන්නේ එන්නේ එන්නේ ඒ දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍යක් බාටපත් වෙන්නේ ඒක යට තියෙන ඒ තෘෂ්ණාව නිසායි ආසාව නිසායි කියන එකයි සාමාන්‍ය විග්‍රහය. ඉතින් මේ විග්‍රහයේදී අපි කෙරුවේ මේ දුක්ඛ සත්‍ය කියන එක gediyak වශයෙන් ඒකකයක් වශයෙන් සමස්තයක් වශයෙන් ගන්න නැතුව දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මේ උපාදානස්කන්ධ පහ කියලා කඩලා ගත්තා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කියන පාඨය අනුව උපාදානස්කන්ධ පහ තමයි දුක කියන්නේ. ඒ උපාදානස්කන්ධ පහටම දිගින් දිගට යන්න පැවැත්මක් ඇති වෙන්න ආසන්න පොහොරක් වෙන්නේ ආසන්න ආහාරයක් වෙන්නේ ආසන්න කාරණා වෙන්නේ සමුදය තෘෂ්ණාවයි. ඉතින් පසුගිය දවස් කීපයේ අපි මේ රූප උපාදානස්කන්ධය, වේදන උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය කියන නැත්නම් සාමාන්‍ය වචනෙන් කියන රූප, වේදනා, සංඥා කියනවා ශක්ති ප්‍රමාණයට ටික ටික ටික ටික ලියලා ගත්තා. ලියා ගන්න උත්සාහ කරා. අද අපි උත්සාහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉන් එහාට තියෙන සංඛාරස්කන්ධයයි. ඉතින් මේ සංස්කාර කියන පදය අර රූප වගේ පෙන්නලා දෙන්න බෑ මේ රූපේ තියෙන තද ගතිය මෙහෙමයි මේ උණුසුම් සිසිල් ගතිය මෙහෙමයි කම්පන චංචල ගතිය මෙහෙමයි වැగిරින ගතිය මෙහෙමයි කියලා අපිට විවිධාකාරයෙන් උපමා රූපක මාර්ගයෙන් ගෙන හැර දක්වන්න පුළුවන්. නමුත් මේ සංස්කාර කියන එක හුඟක් එහෙම ව්‍යවහාර භාෂාවේ තියෙන එකක් නෙමෙයි ඒක ශාස්ත්‍රීය වචනයක්. ඒක නිසා ගැඹුරකට ධර්මයේ හදාරන හෝ ගාක් දුරට බණ භාවනා කරන කෙනෙකුට තමයි ඒක අදාළ වෙන්නේ. නිසා මම සෑහෙන අපහසුකටපත් වෙයි බණේදී මේක විස්තර කරන්න හදනකොට. කෙසේ නමුත් ඒ රූප උපාදානස්කන්ධය පිළිබඳව බණ දැනුම පොතේ දැනුම ඊට පස්සේ ඒක ගැන තියෙන අන්වේ ඥාන සුතමේ චින්තාමේ ඥානත් ඇතුව බණ භාවනා කරලා පළවෙනි දෙවෙනි දවසේ බණ අහලා හිටව පිරිසකට යම් ආකාරයකට ඒ පෙත දිගේම ඒ සමීකරණ දිගේම වේදනාවක තියෙන නාම ධර්ම වශයෙන් පේන වේදනාවක තියෙන දුක් උපදෝන ගතිය, ගෙවම් කරන ගතිය දැක්කා නම් ඒ ක්‍රමයටම තමයි ඊට සංස්කීත වූ සංඥා ස්කන්ධය දක්වන්න පුළුවන් වෙන්නේ අන්න ඒ පෙත දිගේම යනවනම් සංස්කාර කියන එක සංසන්දනාත්මකව අපිට විග්‍රහ කරගන්න පුළුවන් වෙයි. කෙසේ නමුත් බෞද්ධ දර්ශනය හදාරන කෙනෙක් පවා හොඳට පිළිගන්නවා මේ සංඛාර කියන පදය විතාල අර්ථ ඡායා රාශියක් දක්වන පදයක්. යම් යම් තැන්වල යම් යම් අදහස් දක්වන වෙනත් පසුබිමකදී වෙනත් අදහස් දක්වනවා. ඒකේ විශාල පරාසයක් මේ මේ සංස්කාර කියන පදේ තියෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ පැයක එකමාරක දේශනාවකින් එක සම්පූර්ණ විශේෂේෂ්ත්‍ර අපේ කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි. නමුත් අපිට ඕන කරලා තියෙන්නේ මේ සංස්කාර පිළිබඳව අවබෝධය තුලින් අපේ රූප වේදනා සංඥා කියන තැන්වලදී අවබෝධ කරගන්න බැරි ආකාරයකට තෘෂ්ණාව ආසාව මේ සංසාරයට හේතු වෙන හැටි දුක්කට හේතු වෙන හැටි පිළිබඳව වෙනත් පැත්තකින් ආලෝකයක් වට ගන්න පුළුවන් නම් වෙනත් දෘෂ්ටි කෝණකින් බලන්න පුළුවන් නම් ඒකයි අපි මේ දවසෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සංස්කාර කියන එක පිළිබඳව අඩු ගානේ අර්ථකථනය අර්ථ ඡායා දෙක තුනක් පැත්තෙන් අපි මේ උත්සාහ කරන්න බලාපොරොත්තු වෙන්නේ එක්කෝ පොතේ දැනුම ලබා ගන්න එහෙම නැත්නම් මෙතෙක් අපි දැනගෙන හිටපු දෙයට අමතර ටිකක් තොරතුරු ටිකක් එහෙම නැත්නම් සංසන්දනාත්මක තොරතුරු ටිකක් එකතු කරන්න. එහෙම නැත්නම් භාවනාවේදී ඒ කිට්ටුවට ගිය කෙනෙකුට එවැනි අවස්ථාවක සංස්කාර සමතයක් නැත්නම් පස්සම් බයං කාය සංඛාරං කියන විදිහට සංස්කාර පස්සම්බණයක් සංසිඳීමක් කිරීමට ගන්න උණු උපදේශ ටිකයි අපි ප්‍රායෝගික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මට සිද්ධ වෙනවා මේ කාය සංස්කාර, වචී සංස්කාර වගේ ඒ ආනාපාන සති සූත්‍රයේ සඳහන් කරපු පද උදව්පකාර ගන්න. ඒ වගේම කායानुපස්සන වශයෙන් සතිපට්ඨානෙදී යම් යම් අත්දැකීම් ලැබලා තියෙන කෙනෙක් ඉන්නවනම් ඒක උදව්පකාර කරගෙන තමයි අපිට මේ සංස්කාර පිළිබඳව ඉගෙන ගන්න වෙන්නේ. ඉතින් ඒක නිසා අලුතෙන්ම බණ අහන කෙනෙකුටත් ප්‍රයෝජන වෙන පිණිස එහෙම නැත්නම් මේ ඉදිරියට කරන විවරණයට පදනමක් සකස් කිරීම පිණිස මම කැමැති මතක් කරලා දෙන්න මෙච්චර ගැඹුරකට යන නැත්නම් ඇතුලාන්තයකට යන මේ විවරණ ක්‍රමයට හෝ නිවන් දක්වා යන මේ ලස්සන ප්‍රතිපදාවට කොච්චරනම් මේ කායानुපස්සනාව වැදගත් වෙනවා කියන්නේ. කායानुපස්සනාව කියලා කියන්නේ රූප ධර්ම පදනම් කරගෙන කෙරෙන සතිපට්ඨානේ පළවෙනි සතිපට්ඨානේ. ඒක සඳහා අපි මේ පාවිච්චි කරන්නේ මේ මනුස්ස කය. ඒ මනුස්ස කය ලබා ගන්නට අපි කොච්චර පින් කරලා තියනවද කියන එක අපි නොඑක් විට බනවල අහලා තිනවා අපිට manussත් දුර්ලභෝ manussත්ත පටිලාභෝ කියලා සරුවචනච හැමදාම සුගතය අවවාදයක් දෙනවා යම් කාලෙක බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා බුද්ධාලෝකය එනතන් බුද්ධෝත්පාද කාලයක් එළඹෙනවා නම් ඒක බොහෝමත්ම කලාතුරකින් තමයි කල්ප ගානකට පස්සේ තමයි සිද්ධ වෙන්නේ. අන්නේ බුද්ධෝත්පාද කාලයක් ඇති වෙච්ච සමයක manussාත්ම භාවයක් ලබනවා කියන එක <clears throat> ඊටත් වඩා බොහෝම දුෂ්කර මේ දුර්ලභ දෙයක්. ඒ ලැබුව මනුස්සාත්ම භාවයේ ක්ෂණ සම්පත්‍ය වශයෙන් මේ ඇහ කන දිව නාසය කය කියන මේ ඉඳුරන් එක තාලයකට නැත්නම් විකෘතියටපත් නොවි සාමාන්‍ය මිනිස්සෙක් බවට පත් වෙනවා කියන එක මිනිස්යන් අතරත් බොහොම දුර්ලභයි. ඒක හොඳට වැටහෙනවා ස්පිරිතාලයකට ගියොත් මානසික රෝගේ ඉනතන වාට්ටුවකට ගියොත් එහෙම නැත්නම් රූපසුන්දරි තරඟයක් බලන්න ගියොත් හොඳට තේරෙනවා කොච්චර පිස්සෝ පියාට්ටෝ ලෝකේ ඉන්නවද කියලා. ඒ අනම අපි මේ සාමාන්‍ය මධ්‍යම පාන්තික ඉපදිලා අපි සාමාන්‍ය ශිෂ්ට සම්පන්න ජීවන රටාව පවත්වනවා කියන එක හරිම දුර්ලභ දෙයක්. ඒක තේරෙන්න අපි වරින් වර ඇත්තටම අර වගේ විකෘති දකින්න ඕනේ. ඉතින් උලක් වෙලා තියෙනවා විකෘති ඇති වෙන්න ලෝකේ තියෙන නිසා අපිට හොයාගෙන යන්න දෙයක් නැහැ. ඒවා අපි හොයාගෙන එනවා. ඒ තරමට තියෙනවා. අන්න ඒ දුර්ලභ වූ මනුසාත්ම භාවයක් ලබලා හේතු සම්පatti ලබලා ඒ වෙලාවේදී මේ බුදු බණක් අහන්න හම්බ වෙනවනම් ඒ වාගේම ඒ සඳහාම කැපවිච්ච පැවිද්දක් පේන දුරක තියෙනවනම් මේ වගේ දේවල් වලට සමහරු මුළු ජීවිතේ පාවා දීලා නැත්තම් කැප කරලා සියලු ඥාතීන් කැප කරලා සියලු වස්තු කැප කරලා පැවිද්දක් තියෙනවා පැවිද්ද කියන එක පේන ප්‍රතික්මාණය කියලා තියෙනවනම් ඒක ලොකු මංගල දර්ශනයක් <clears throat> ඒ වාගේම එවැනි කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබෙනවනම් ඒක මංගලයි ආන් ඒ වගේ ලබාගත්ත මේ manussකය භාවනාවකට කර්මස්ථානයක් කරගන්නවා කියන එක බොහෝමත්ම වටිනා දෙයක්. ඒක නිසයි මේ භාවනා මධ්‍යස්ථානයක තියෙන වටිනාකම වැදගත්කම අන්‍ය ආගමික ස්ථානයකට වඩා. ඉතින් ඒ විදිහට කය මේ Tamange ශරීරයම භාවනාවට පදනම භාවනාවට පාදක කරගන්නවා කියලා කියන්නේ අපිට මේ ලැබිච්ච වටිනා මනුස්සාත්ම භාවය උප්පරිමේ වශයෙන් සැලවැඩ ගැනීමක්. උප්පරිමේ වශයෙන් සැලකීමක්, උප්පරිම වශයෙන් මෛත්‍රී කිරීමක්. ඉතින් ඒක නිසා අපිට ජීවිතයේ එක්කෝ සුමානියක් දෙයක් වෙන් කරගෙන. එහෙම නැත්නම් හැමදාම පැයක් දෙකක් වෙන් කරගෙන මේ කයත් එක්ක ඉඳ හම්බ වෙනවනම්. ඒක ඉතින් අපි අපට කරගන්න නැත්නම් මම මට කරගන්න උත්ස්ම සත්කාරේ. සාමාන්‍යයෙන් මම කියන දෙයක් තමයි මම නැත්තම් පිළිගන දෙයක් තමයි අපිට මේ භාවනා කළ ප්‍රතිඵල නොලැබෙන්න ඉඩ තියෙනවා. ඉඳගන්න ඉඳගන්න වාරේ අපට ඔය කියන ශ්‍රේෂ්ඨ විදර්ශනා ඥාන හෝ සමත භාවනා ලැබෙන ධ්‍යාන හෝ නොලැබුණත් අඩුගානේ එක පැයක් වාඩි වෙලා නිස්සද්දව ඉන්නකොට කායික වාචසික දුස්චරිත දෙකෙන් වැළකීලා ඉන්නවා කියන එක ඉබේම සැලසෙනවා. පැයක් භාවනා කරනකොට කවදාකවත් සතෙක් මැරෙන්නේ නැහැ. හොරකමක් කෙරෙන්නේ නැහැ. කාම මිත්‍යාචාරයක් කෙරෙන්නේ නැහැ. බොරුව, කේලම, හිස් වචන, පරුස වචන, මත්පැන් පානේ වගේ දේවල් කෙරෙන්නේ නැති එක සහතික කරලා කරන්න පුළුවන් නිසා බොහොම ආනිසංස ජනකයි. ඉතින් අන්න එහෙම වාඩි වෙන්න පුරුදු කරච්ච කෙනෙක් ඒකම සලක සලකා දවසකට පැයක් වගේ ගත කරනවා නම් ඒක ඉතින් දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් ලබා ගන්න බැරි දෙයක් දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ වන්දනාවට පූජාවට ලක් වෙන දෙයක්. ඉතින් ඒක නිසා අපි හිතමු මේ වගේ භාවනා ශාලාවකට ඇවිල්ලා මේ වගේ භාවනා පිරිසක් එක්ක එකතු වෙලා අපිට පැයක් වාඩි වෙන්න හම්බුනායි කියලා. වාඩි වෙන්න හම්බ වෙච්ච වෙලාවේ අපි මේකම සලකලා අනේ මට මාත් එක්ක මෙතන දැන් ගත කරන්න හම්බ වෙනවා කියලා කියන්නේ බොහෝමත්ම වටින අවස්ථාවක්. එහෙම නැත්නම් කියනවනම් Taman tamange කාලයට දෙන්න තියෙන උප්පරිම වටිනාකම අප්‍රමාදේ වටිනාකම ආනේම පුරුදු කරනගත්ත කෙනෙකුට එහෙම කයේ හිත තියාගෙන ඉන්නකොට සියලු ලෝකේ අමතක කරලා මම දැන් මෙතන ඉන්නවා කියලා ආනේ ඉන්න වෙලාවේදී සමහර විටක ඒ කෙනාට ඒ විවේක වෙලා ඇතුළට හිත නැමුණට පස්සේ මොකක් හරි අරමුණක් සංසාරගත අරමුණක් ඉදිරිපත් වෙනවා. හොයාගෙන යන්න දෙයක් නැහැ. අන්නේම ඉදිරිපත් වෙන අරමුණු වලට තමයි අපි මේ ආනාපාන සති භාවනාව, පිම්බීම හැකිලින් භාවනාව කියලා කියන්නේ. ඉතින් අපි මේ දේශනා මාලාව සඳහා සහ මේ භාවනා වැඩ පිළිවෙල සඳහා මේ ආනාපාන සති භාවනාව තමයි අපි ආදාස වශයෙන් තියාගත්තේ. දර්ශීය භාවනාවක් වශයෙන්. අන්නේ ආනාපාන සති භාවනාව කරන වෙලාවේදී මේ කය කියන වචනය මෙතන කන්ද කියන එකෙන් තමයි ස්කන්ධ කියන එකෙන් තමයි කය හැදිලා තියෙන්නේ. පංචස්කන්ධ කය කන්ද. කන්ද කියලා කියන්නේ පස් ගොඩක් කියන එකයි. ස්කන්ධය කියලා කියන්නේ ගොඩක් කියන එකයි. කය කියන්නේ ගොඩක් කියන එකයි. අන්නේ ගොඩවල් ටිකේ තියෙනා වූ මේ ඇහැ කන දිව නාසය කය කියන මේ ගොඩවල් වලින් ඇහෙන් රූප බැලීම කනෙන් ශබ්ද ඇහිම නාසයෙන් ගඳ බැලීම දිවෙන් රස බැලීම කියන දේවල් නතර කරලා මේ කය කියන ගොඩට හිත යොදාගෙන ගත කරන එක තමයි කායානුපස්සනාව කියලා කියන්නේ. කය අණුව ගිය දැක්ම. මේ කය අණුව දිහාන දැක්ම බලාගෙන ඉන්නකොට අරමුණක් මතුවෙනවා කියලා කියන්නේ ආනාපානේ හෝ පිම්බි මහැකිලිම හෝ ඒ කය කියන එක වෙනුවට දැන් හුස්ම ඉදිරිපත් කරගන්න පුළුවන්. නැත්නම් හුස්ම දකින්නනම් කය දැක්කා වාගේ. ආන්නේ විදිහට අපි හුස්ම දිහා බලාන ඉන්නකොට ඒ ආධුනික යෝගාවචරයට හරි අපහසුකටපත් වෙනවා මේ වහපු S2 සද්ද නැති ඒ තර්ක හිතයර බොහොම අමාරුයි හිත කීකරු කරගන්න කොහොම අපි අප හිතමු කීකරු කරගත්තයි කියලා අන්න එම කීකරු කරගත්තොත් සරුවචනාංශේ පොඩි ඉඟියක් දෙනවා සත්‍යපට්ඨාන සූත්‍රයේම සතෝ වාස සති සතෝ පස්ස සති කියලා සතියෙන් යුක්තව ආස්වාස කරයි සතියෙන් යුක්තව ප්‍රස්වාස කරයි කියන තැනට එළඹෙන්න පුළුවන් නම් යා ගන්න පුළුවන් නම් නැත්නම් මුළු හිතින්ම මුළු සිය මුළු හදින්ම ආස්වාස ප්‍රස්වාසත් එක්ක මූණට මූණ දාලා අස්පනා අපිට තියාගෙන ඉන්න පුළුවන් නම් ඉස්සලා ඉස්සලා දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති රස්සං වාස සන්තෝ දීගං වාපස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති කියලා ගොරෝසු හුස්මක් වැටෙනවා. දීර්ඝ වූ ගොරෝසු හුස්මක්. මේක yaadෙනව නම් ඉස්සරහට යනවනම් ඒක රස්සං වාස සන්තෝ රස්සං අස සාමීති පජානාති රස්සං වාපස්ස සන්තෝ රස්සං පස්ස සාමීති කියලා මේකේ සංසිඳීමක් වෙනවා වගේ පොඩි ඉඟියක් සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා. සමහරු මේක අත්දකිනවා. අත්දකින්නයි කියලා කියන්නේ ඉඳගත් ගමන් තියෙන ඒ ගොරෝසු දික් හුස්ම ඇතුළට හිත නැමෙන්න නැමෙන්න කෙටි වෙන්න පටන් ගන්නවා. සියුම් වෙන්න පටන් ගන්නවා. ඒක අපේ ලොකු ස්වාමීන් වහන්සේ ලියන ආනාපාන සති පොතේ සඳහන් කරලා තියෙනවා මේ හුස්මේ ගොරෝසු හුස්ම සියුම් හුස්ම සහ සියුම්තර කියලා මට්ටම් තුනක් තියෙනවා. ඉතින් අර කලාතුරකින් කෙනෙකුට තමයි හුඟක් පුහුණු කෙරුවට පස්සේ තමයි ඒ හුස්ම සියුම් වෙලා සුකුමතර සියුම්තර தත්වට ය아가න්න පුළුවන්. ඉතින් අන්නේ தත්වට යනවා නම් එහෙනම් අපිට හොඳ ධෛර්යයක් හිතට ඇති වෙනවා චිත්ත ශක්තියක්. අපි මේ දානේ දුන්නේ එකෙන් ප්‍රෝජනයක් තියෙනවා. අපි මේ සිල් රැකේකෙන් ප්‍රයෝජනයක් තියෙනවා. අපි මේ භාවනා කරන එකෙන් ඔන්න ප්‍රයෝජන තියෙනවා. මොකද හිත ඇතුළට නැමිලා. ආනාපානෙටම මුණට මුණ දාලා හිටලා සද්දෝලින් වේදනාවලින් හිතවිලි වලින් තද්ද බල හානි කරන ඒ නිසා ලකුණක් වශයෙන් හුස්ම එන්ටෙන් ටෙන් සියුම් වෙනවා සුකුමතර වෙනවා කියලා ඒ සියුම් වෙනකොට ආස්වාස ප්‍රස්වාස මුලුල්ලම මුල්ලු කයම ලාවට පටන් ගන්න තැන ඉඳලා ආස්වාසේ ලාවට පටන් ගන්න තැන ඉඳලා ගොරෝසු වෙලා ආයසියුම්මට බැස යන තැන. ඊට පස්සේ ප්‍රස්වාසයේ යාන්තමට පටන් ගන්න තැන ඉඳලා මුල්ලපටම්ම මැද හරහා අග දක්වා බලන්න පුළුවන් තත්වයකට එනවා. ඒකට කියනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමිති සික්කති. ඉතින් භාවනා ලෝකෙ මේක කියන්නේ ආස්වාද ප්‍රසවාසයේ මුල මැද අග දකින්නයි කිය. මේ වායෝ පොට්ටබ්බ ධාතුවේ ස්පර්ශය යාන්තර පටන් ගන්න තැන ඉඳලා මැද හරහා අග දකින්න ආස්වාස වශයෙන් ප්‍රසවාස වශයෙන්. ආන්න මේ විදිහට දැකලා ඉන්නකොට අර සංසිඳීම භාවනාවේ හරි පාරය මධ්‍යම ප්‍රතිපදාවය ඇවිස්සෙන්ට හේතු නම් අනන්ත ප්‍රමාණ තියෙනවා ඒවා ගැන එච්චර කලබල වෙන්නේ නැතුව හැකිතාක් දුරට මේක සංසිඳවන්ට යොමුවක් ලබා දෙන්නයි සරුවචනාංශේ ඒ හතරවෙනි පාදයේ වශයෙන් පෙන්වන්නේ පස්සම්බයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්කති පස්සම්බයං කාය සංඛාරං පස්ස සිස්සාමිති සික්කති කියලා මේ කාය සංස්කාරයන්ගේ පස්සම්බනයක් නැත්නම් කාය සංස්කාරයන්ගේ සංසිධිමක් කරන්න කියනවා. ඉතින් මේ කාය සංස්කාර කියන්නේ ආස්වාස් ප්‍රසවාස දෙක. ඉතින් මේ ආස්වාස් ප්‍රසවාස දෙක සංසිඳෙන්න සංසිඳෙන්න තව දුරටත් සංසිඳන තාලෙට තව දුරටත් කීකරු වෙන තාලෙට තව දුරටත් මේචල් වෙන තාලෙට භාවනා කරනවා කිව්වහම සරුවඥාන්සේ අපිට ඒවට ක්‍රමසහවිදි උගන්වන්නේ නැහැ. තම තමන් ක්‍රමසහවිදි හොයා ගන්න ඕනේ. ඒ සඳහා ටිකක් වෙලා භාවනා කරන්න ඕනේ. කලින් සක්මන් කරලා භාවනා කරන්න ඕනේ. සංසිඳෙනකොට ඉරියව් මාරු කිරීමෙන් එහෙම නැත්නම් අතීත අනාගත හිතිවිලි මේකට දමා ගැනීමෙන් නැත්නම් සැක කිරීමෙන් නින්දට යෑමෙන් ඇස්සරීමෙන් හයියෙන් හුස්ම ගැනීමෙන් වගේ ස්වභාවයෙන් වෙන්න තියෙන අතුරු ආන්තර වලින් බේරලා දෙන එක යෝගාවචර විසින් කළ යුතු අනුග්‍රහයක් විදිහට පේනවා. ඒකට කියනවා සමත අනුග්‍රහිතය කියලා මේකට පොතේ සඳහන් වෙනවා. අන්න මේක පුරුදු කරගත්තනම් අපි කියනවා යා එnde end end end මේ කායානු කායන පස්සනාවේ කාය සංස්කාරයන් සංසිඳ වීමයි මධ්‍යම ප්‍රතිපදාව. මේ සංසිඳ වීම දිගටම කරන්න ඕනේ. ඒකේ කෙලවරක් නැහැ දිගට කරන්න ඕනේ. ඉතින් මේ කාය සංස්කාරයන් සංසිඳනවා කියන තැනම මේ සංස්කාර කියන පදයට අර්ථකථනයක් එනවා. ඒ කාය සංස්කාර කියලා කියන්නේ මේ සංසිඳන වැඩපිළිවෙලට අතුරු ආන්තර දාන්න එපා. සංසිඳන වැඩපිළිවෙල අවුල් වියුල් කරගන්න එපා. අවුල් වියුල් වුණා නම් ඒකට පිළියම් කළ නැවතත් පුළුවන්තරම් සංසිඳවන්නේ කියලා නිකන් හරියට හොඳටම කේන්තියක් ගිහලා හරි වැරදිලා හරි අඬා අඬා අඬා අඬා හිටපු හොඳම පුංචි අතදරුවෙක් නිින්දට වැටුණාට පස්සේ අපිට පේනවා නිින්දෙමුත් ඉකිබිඳිනවා. නිින්දෙමුත් jig හුස්ම ගන්නවා. ඒකල්ල වරින් වර නැගිටිනවා. එතකොට අම්මා නැත්තම් කිරි අම්මා එහෙම නැත්තම් ඒ උපස්ථායකයා උපස්ථායිකාව දන්නවා. ආයෙ නැගිට්ටොත් මෙයා ආයෙ අඬනවා. ඒක නිසා කැම වේලක් නතර වුණත් මොන දේ තිබුණත් එහෙමම කොට්ටෙට තට්ටු කරලා මෙයා නැවතත් අර තියෙන අතුරු අන්තරාව නතර කරලා නිින්දට යොමු කරනවා වගේ මේ සංසිද්ධන හිත කය සංසිඳීම අනුව සංසිඳන හිත අවුල් පාස වලට දාන්න නැතුව කලබගෑනි කරගන්න නැතුව දිගට පවත්නවා කියන එක බොහොම සුන්දර කලාවක්. ඒකට ක්‍රමසාවිදි රාශියක් අවශ්‍යයි. මෙන්න මේකට කියනවා සංස්කාර පස්සම්බනේ කිරීමක් කියලා. අවුල් කරන්න එපා. එහෙම නැත්නම් හැඩවැට දාන්න යන්න එපා. අර යන ගැම්මෙම යන නැම්මෙම දිගටම සංසිඳෙන්න දෙන්න කියලා. ඉතින් මේක ලොකු පිම්මක්. ඒ මොකද සංස්කාර පිළිබඳ පළවෙනි වතාවට අපි තේරුම් ගන්නවා විශේෂ ශිල්පීය ක්‍රමයකට ගියොත් කඹේ ඇවිදින්න වගේ තනියේ දණ්ඩක යන්න වගේ මේ සංසිද්ධිම පැත්තට යන්න පුළුවන්. හම්බුත් ඒකට හරියට අතුරු ආන්තරක් හිත කලබල වෙනවා, නින්දට වැටෙනවා, සැක පොදවනවා, බය වෙනවා, නීරස වෙනවා, নানা ආකාර දේවල්. එහෙම නැත්නම් මේ වැඩේ හරි ගියා කියලා සතුට පහළ වෙනවා ආලෝක පහළ වෙනවා පා වෙනවා උද්දාමයටපත් වෙනවා මේ සෑම දෙයකින්ම වෙන්නේ අර සංහිඳියාව බාධා වෙනවා මේ එකකටවත් අහු වෙන්නේ නැතුව අපි හිතමු ඒ සංහිඳියාවට ගියයි කියලා සංහිඳියාවට අනේක හරි මාර්ගය කියලා දැනගත්තයි කියලා ඒ දැනගන්නකොට අර කයෙන් වෙන්න තියෙන දරත කයෙන් එන්න තියෙන කලබල නැති වෙලා ටික වේලාවක් ඒ ඒ ගත්ත එකලසේ ගත්ත පස්සම්බනේ පවත්වන්න පුළුවන්කම එනකොට යෝගාවචරයට මේ ජීවිතයේදීම භාවනාවේ සීලමේ වශයෙන් සමාධි වශයෙන් ප්‍රඥා වශයෙන් ඉස්සරහට යන බවක් තේරුම් ගන්නට කරුණු තියෙනවා. තේරුම් ගන්නවාමද නැද්ද කියන්න බෑ. මොකද තේරුම් ගන්න කරුණු තියෙනවා. ආන්න ඒ වෙනකොට කයෙන් එන දරත, කයෙන් එන කැළඹිලි, කයෙන් එන අතුරු ආන්තර නැති නිසා උත්සාහ කරන්න කියනවා මේ එන්න මේ தત્ත්වෙ දිගට පවත්වා ඒ සඳහා ටිකක් පරියන්ක දික් කරන්න වෙනවා. ඒ සඳහා කලින් ටිකක් සක්මන් කරලා මුල් මුල් වල එන කරදර මුල් මුල් එන ඒ අතුරු අන්තරා සක්මනේදිම ගෙවම් කරලා ආපු ගමන් අර නතර කරලා ගිය වැඩක් ආපහු ගවිලා ඒ වැඩ පොලේම නතර කරා වගේ කරන්න පුළුවන් தත්ත්වෙ හුඟක් හම්බ වෙනවා මේ වගේ භාවනා පරිය මේ වැඩමුළු වල ඉන්නකොට. ගෙවල් දොරවලදී ඒක හුඟක් වෙලාට අපිට අමාරුයි. නමුත් එහෙම යන්න යන්න යන්න මේ සංසිඳන කාලය දීර්ඝ කරන්න පුළුවන් වෙනවා. මෙන්න මේ දීර්ඝ කරලා ඒක ලබනකොටම ලොකු සිලිලාරයක් තියෙනවා. කය කය විසින් නඩත්තු කරනවා. ආස්වාසය ආස්වාස වශයෙන් පවතිනවා නොදැනෙන මට්ටමට වගේ. එතකොට කය ඇතුලේ තියෙන යම් යම් වේදනා සමහරට සැප වේදනා බොහොම ප්‍රීති සුඛ වශයෙන් සමහරට බොහොම අමිහිරි බොහොම බය කම්මැලිකම නීරසකම ඇති කරන වේදනා එන්න පටන් ගන්නවා. ඒ යෝගාවචරය පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මේවට හිත නරක කරගන්න නැතුව පුළුවන් තරම් ඒ වේදනා හරහා එහෙම නැත්නම් සැප වේදනා දුක් වේදනා කියන අන්ත දෙක අතහැරලා පුළුවන් තරම් නොදුක් නොසුව වේදනා දිගේ යන්ට කරන උත්සාහය මධ්‍යම ප්‍රතිපදා කියලා තේරුම් ගන්න. ඒක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා තේරුම් ගන්න වෙනවා. ඒ නිසා මේ සූත්‍රයේ අපි ඔය පාලිය ගත්ත පාලි කොටසේ සඳහන් වෙලා තියෙනවා එවං සම්මා ද්වේතානුපස්සන් පස්චිතෝ කෝ භික්කවේ භික්කුණෝ මෙන්න මේ විදිහට දෙක දැනගෙන පරමාර්ථය දිහාට ගමන් කිරීමට කටයුතු කරන්නා වූ මේ මනා දර්ශනයක් පුලුල් දර්ශනයක් ඇති භික්ෂුව අප්පමත්තෝ අපමත්ත කියලා කියන්නේ වේදනාවක් සැප වශයෙන් හෝ දුක වශයෙන් එනකොට පමා නොවි එන්නකොටම ඒ වේදනාව අල්ලගත්තොත් ඒකේ වෙන්න තියෙන අතුරු අන්තර අඩුයි. නියපොත්තෙන් කඩන වෙලාවේ කඩලා දාන්න පුළුවන්. පොරෙන් කපනකම් ලොකු වෙන්න දෙන්න ඕනේ නැහැ. එන්නේ ඒ උපක්‍රමයේ කරගෙන යනකොට මතුවෙන යම් වේදනාවක් තියෙනවා. ඒ වේදනාවට අපි කියන්නේ නොදුක් නොසුව වේදනා කියලා සැප කියන්න බෑ දුක් කියන්නත් බෑ. ආන ඒ පාඩම දිගේ ඉස්සරහට යනකොට ඒ යෝගාවචරයට ඊගාවට හම්බ වෙන කඩයින් පරීක්ෂණය තමයි මේ විවිධ හඳුනා ගැනීම විවිධ සංඥා. ඒ නිසා අර හොඳට කයේ දරතත් නැහැ. වේදනාව වලින් තද්ද බල බල සප හෝ දුක් නැතුව මධ්‍යස්තව යනකොට අර හිත පිටින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ගන්නෙත් නැති නිසා හිත ඇතුලේ කැකෑරෙමින් තිබුණා වූ යම් යම් ක්‍රෝධ මාන ඊර්ෂ්‍යා ආශාවල් පරණ දේවල් ඉතින් එළියට එන්න පටන් ගන්නවා. එතෙන්දි වෙන්නේ මෙතෙක් සංසාරේ අපි පිටින් රාශි රාශි වශයෙන් රූප පෙන්වමින් හිටියා සද්දාස්සමින් හිටියා ගඳ බලමින් හිටියා පහස ලැබෙන් හිටියා අවදිින් ඉන්න වෙලාවේ. දැන් සම්පූර්ණ අවදි හිතකින් ඒව ඔක්කොම නතර කරාට පස්සේ ඔන්න මම කියන්නේ කවුද? එහෙම නැත්නම් මගේ යටි හිත කොහොමද? මගේ ෂට මායා ගති කොහොමද වංචනික ගති කොහොමද කියලා මේක වැగిරෙන්න පටන් ගන්නවා. එළියට දාන්න පටන් ගන්නවා. ඉතින් මේක ගැඹුරක්. ඒක පිළිබඳව නෑ කියන්න බෑ. නමුත් කවදා හෝ ඒ යෝගාවචරයා මේ වැඩෙන් වෙන්නේ සුව සේවාවක්. මේ වැඩෙන් වෙන්නේ හරියට කුරුලෑවක පැහැවලා පුරව ගලන එකක්. සරව එළියට ගලන එකක්. එහෙම නැත්නම් ගඩයක් පුපුරලා ගඩයෙන් ඕජාව එළියට ගලන එක. එහෙම නැත්නම් සර්පෙක් කාපු වනමුකයෙන් ඕජාව එළියට ගලන්න ගලන්න ගලන්න ඒ සුවයක් සිද්ධ වෙනවා. ඒ විෂ එළියට යනවා. අන්න ඒ වගේ මේ ශාරීරියේ ඇතුලේ නැත්තම් సంతානයේ ඇතුලේ නැත්තම් හිතේ තියෙන මේ සංඥා එන්න පටන් ගන්නවා මෙව්වා අඳුනගෙන යර නිසිනින්දේ එළියට එන්න පුළුවන් මේ සංඥා හඳුනාගෙන ඒක මම කියන්නෙත් නැතුව මගේ කියන්නෙත් නැතුව මගේ ආත්මය කරගන්නෙත් නැතුව මේකේ ස්වභාවිකව මේක තැම්පත් වෙන්න ඉඩ දෙනවා කියන එක මේ කිතික් කරගෙන ආපු අර කය තැම්පත් කිරීම වේදනා තැම්පත් කියන එක බොහෝමත්ම අත්‍යන්ත බරක්. එමෙතෙන්දී විශේෂයෙන් කියන්නේ යම්ම හේතුවකින් ඒ යෝගාවචරය ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා තමන්ගේ සීලේ කැඩිලා බව එහෙම දන්නවනම් සීලේ දුර්ලකම් එහෙම තියෙනවනම් අන්නර සංඥාවල් එනකොට හරි ආත්මනුකම්පාවක් ඇති වෙනවා ලැජ්ජාවක් ඇති වෙනවා බයක් චකිතයක් ඇති වෙනවා මට මේ විදිහට මේ ගොජ දාන්නේ මගේ සීල හොඳ නැතිසයි කියලා. එහෙම නැත්නම් යම් ඊනමාන රෝගයක් හෝ අධිමාන රෝගයක් වෙන මානසික රෝගයක් තියෙනවනම් මෙතනදී ඒ පුද්ගලයාටත් මේ කඩයිම පණින්න අමාරුයි. හොඳ මානසික සෞඛ්‍යයක් අවශ්‍යයි. හොඳ කායික සෞඛ්‍යයක් අවශ්‍යයි. ඒ වගේ හොඳ සද්ධාාවක් ඕනේ. බුද්ධ ආදී උතුමන් වහන්සේලා ගමන් කර පාරක මේ යන්නේ මේ සුවසේවාවක් වෙන්නේ මේ සංඥාත් එක්කම පැටලෙන්නේ නැතුව හිතට එයාටම ඒවක හසුරුව ගන්න. එයාට මේක ක්‍රමසහවිදි හොයා ගන්න දෙන්න පටන් ගත්තොත් යම් වෙලාවක අපි හිතමුයේ සංඥා වලින් එන්න පුළුවන් පටලවිල්ල මාරු කරගන්න පුළුවන් වෙයි කියලා. ඒක හුඟක් අමාරුයි මේ වචනේ මෙහෙම සඳහන් කරාට ඒක ලොකු අභ්‍යාසයක් තමයි. ආනේ වුණාට පස්සේ ඇතුළත සංහිඳියාවක් එන්න පටන් අර ගන්නවා. කොයි පැත්තෙන් කලබල ආවත් ඒකේ සමතුලිත කරගෙන කුණාටු මුහුදේ නැවක් පදින කප්පිටෙක් වාගේ යන්න පුළුවන් තත්යක් එනවා. අන්න එතනදී ඒ යෝගාවචරයා බාහිරෙන් එන්න තියෙන අරමුණු ඇස් දෙක අරලා රූප බලනවා වටේ වටේ පිටේ තියෙන ශබ්ද අහනවා එහෙම නැත්නම් හිතෙන් හෝ ස්වභාවික පරිසරයේ තියෙන ගඳට හිත යොදනවා එහෙම නැත්නම් වචී සංකාර වශයෙන් විතක්ක ਵਿਚාර එහෙම නැත්නම් වචන කතා කරනවා නැත්නම් කය හෙලවීමෙන් සංඥා ලබනවා නැත්නම් හිතට එන මනාප හිතවිලි හිතීමෙන් සංඥා ලබනවා කියන එක කියන පිටින් සංඥා දැමීම නතර කරන තරම් සූරයි නම් නතර කරන තරම් දක්ෂයි නම් ඒ යෝගාවචරගේ ඇතුළත දෙබස පටන් ගන්නවා. ඒ යෝගාවචරගේ සංසාරේ කවදාකවත් නැති විදියට මොලේ කරන තර්කයක් හෘදේ වස්තුව කරන හැඟීමත් කියන දෙක එකතු වෙන්න පටන් ගන්නවා. පිටින් මොනම සද්දයක් රූපයක් ගන්ධයක් රසයක් පහසක් තියෙනවනම් කවදාකවත් මේ <clears throat> ඇතුලේ මේ දෙන්න එකතු වෙන්නේ නැහැ. එකතු වෙනවා නම් වෙන්නේ හීනේදී තමයි. නින්දේදී. නමුත් ඒක බුද්ධි විඳින්න බෑ. නමුත් මේ ඔක්කොම බාහිරින් එන දේවල් මේ ප්‍රතිකර්මයක් වශයෙන් පිළියමක් වශයෙන් පත්‍යමක් වශයෙන් එන්න දෙන්නේ නැතුව මේ හිත දිහාම යමක් නොකර මේ දිහා බලනවා කියන එක බොහොමත්ම අමාරු දෙයක්. ඒ මොකද හේතුව මේක හරි පාරද වැරදි පාරද කියන එක. එහෙම නැත්නම් මේ වෙලාවේදී මම අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න ඕනේද? එහෙම නැත්නම් මම පටිච්චසමුපාදය මෙනෙහි කරන්න ඕනේද? එහෙම නැත්නම් මම මේ වෙලාවේදී දැන් කය නම් බැලුවා ඇහැ දැක්කේ නැහනේ මං චක්කුද්්වාරයට හිතියෝ දාන්න ඕනේද? සෝතද්්වාරයට හිතියෝ දාන්න ඕනේද කියලා බාගෙට දැනුම තියෙන ඇත්තෝ හරියට මේ निराකුල අනාකුල ප්‍රවාහය ආකුල කරගන්න. ඉතින් මෙතනදී එවැනි කෙනෙකුට උපදේශයක් වශයෙන් දෙන්න තියෙන්නේ මේ සංඥා පිළිබඳ වැඩ කරනකොට ස්වභාවයෙන් හිතේ මොනවා මතුවුණත් ඒකට ප්‍රතික්‍රියා කරන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. මොනම දෙයක්වත් මේකට පිටින් දාන්න එපා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඇහැට ඇල් වතුර හෝ උණු වතුර ඇර මොන දේ දැම්මත් කැවෙනවා. මොකද ඇහැ කියන්නේ ඉතාමත්ම සංවේදී ඉන්ද්‍රියක්. ඒ නිසා මොන දේ දනවා ඒ නිසා මේ වෙලාවේදී මේ සංඥාව තුනී වෙලා සංඥා විසින් සංඥාව සම්බර කරගෙන යන වෙලාවේදී පාපතර හිතවිලි විතරක් නෙවෙයි ධර්මතර හිතවිල්ලක් වුණත් අනිච්ච දුක්ඛ අනාත්ම වුණත් පටිච්ච සමුප්පාදේ වුණත් දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය වුණත් එතන චක්කුදුව සෝත ගාන ජීවා කියන මොනවා හරි දානවයි කියලා කියන්නේ අර සංසිඳිමින්ටි එන්නා වූ සංඥාව අවුල් කර ගැනීමක් වෙනවා. ඉතින් කවවම කවදාකවත් මේ ලෝකේ කෙනෙක් මේ පාඩම පළවෙනි වතාවට ඉගෙන ගන්නෑ. සෑහෙන දුරට වැරදි කරලා ඒක සාකච්ඡා කරලා එහෙම නැත්නම් Tamanටම වැටහිලා ගොඩාක් කර්ම ගෙවිලා නැත්නම් ක්‍රමසාවිද්‍ය අවබෝධ කරගත්තට පස්සේ තමයි මේ විදියට විවේකයක් ආවට පස්සේ ඒක දිගට පවත්වාගෙන යන්නේ. ආන්නේ මේ වෙලාවේදී ඒ පවත්වනවා වෙනුවට එහෙම නැත්නම් ඒ පැවතිච්ච ලැබිච්ච ඒ සංහිඳියාව ඒකලස බාධා නොකර පවත්නවා වෙනුවට ඒකට යමක් කරන්ඩ ඒක වඩා හොඳ පැත්තට ගන්න හෝ දියුණු කරන්න හෝ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කරන සෑම කටයුත්තකටම <clears throat> සංස්කාර කියලා කියනවා. මේ ස්වභාවයෙන් යන ගලණය නතර කරලා මොනම ක්‍රමයකින් හෝ ඒක වෙනස් කරන්න හදනවා මේක සකස් කිරීම සංස්කරණය කිරීමක් කියලා. යම් අපි හිතමු යම් කිසි කෙනෙකුට ඒ අදහස තේරිලා යමක් නොකර ඉන්න උත්සාහ කරනවා. සකස් කිරීමක් කරන්නේ නැතුව මේ එන දෙයට නිසිනින්දේ අnderලා බලා ඉනවා. මේකට කියනවා තතතාවය කියලා බරවචන පදකුත් පාවිච්චි කරනවා. ස්වභාවික වෙන දේ දිහා බලා ඉන්නවා. එහෙම බලානේ ඉන්නකොට ඒ ඕනම යෝගාවචරී ස්ත්‍රී වේවා පුරුෂ වේවා පැවිදි වේවා උපවිදි වේවා පේනවා මෙතන මොකද්දෝ ශක්තියක් තියෙන බව. ඒ ශක්තියට නිකන් ඉන්න බෑ ගාය. මොකක් හරි බවටපත් වෙන්න උත්සාහ කරනවා. ඉතින් එතකොට අර අසංවිධිත වූ එහෙම නැත්නම් ශික්ෂණයටපත් වෙච්ච නැති සක්කාය දිට්ඨියක් තියෙනවනම් සක්කාය දිට්ඨිය මේකේ ප්‍රයෝජනන්නේ යාගේ ශිල්ප දක්වන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් කීකරු වෙච්ච නැති මාන්නයක් තියෙනවනම් මට මේ අවස්ථාවක් හම්බෙච්චා මම මේකේ ප්‍රයෝජන ගන්න ඕන මොනවා හරි කරන්න ඕන කියලා මාන්නයත් ඒ අර අර ගොජ දමන සිලිලාරය තුලින් මුන්නව හරි නිර්මාණය කරන්න හදනවා. ඒ වගේම නිර්මාණශීලීත්වයෙන් මම මේක මොනවා හරි හදාගත්තොත් ඒකට මට මගේ දෙයක් බවට පත් කරගන්න පුළුවන් කියලා ප්‍රේමේ ආසතියෙන් එක්කනත් අර ගොජ දාන දේ දිහා බලලා නිකන් ඉන්න බැරි ගතියක් එනවා. ඉතින් එතනදී තොද්ද බල හික්මීමක් අවශ්‍ය කරලා තියෙනවා. මේකේ ආසාවෙන් මේ එන මේ ශක්තියට මේ වේගයට අත දාන්නත් එපා. මාන්නෙන් අත දාන්නත් එපා. මේක මම මාගේ කියන හැඟීමෙන් අත දාන්නෙත් නැතුව මේක දිහා බලාන ඉන්නවා කියන එක තමයි ඒ චිත්ත සංස්කාර සමතයක් කියලා කියන්නේ. වේදනා සංඥා පිළිබඳව දැනගත්තට පස්සේ චිත්ත සංස්කාරයන් සමතේකටපත් කරනවා කියලා කියන්නේ මෙතෙන්දි මේ නිර්මාණයකරනද සකස්කරනද සංස්කරණයකරනද ස්වභාවයෙන් එන ගතිය දෝෂෙකුත් නෙවෙයි ඒක තමයි ස්වභාවය. ඒක තමයි සංසාරේ පැවැත්ම කියන්නේ. මේ වෙලාවේදී Tamanට පුළුවන් නම් ඒක එහෙම වුණාට මම යමක් මොනම දෙයක්වත් කර්මයක් මොනම දෙයක්වත් චේතනාවක් මොනම දෙයක්වත් ප්‍රාර්ථනාවක් නැතුව මේක දිහා බලාගෙන හරියට නිකන් ඇස් ඇති වුණත් අන්ධෙක් මේක දිහා බලා ඉන්නවා වාගේ කන් තියෙන කෙනෙක් නමුත් බීරෙක් ඒක දිහා බලාන ඉන්නවා වගේ එහෙම නැත්නම් නිර්මාණශීලීත්වයේ කියන හොඳ ප්‍රඥාවතියෙදී මෝඩෙක් මූඩෙක් ඒක දිහා බලා ඉන්නවා වගේ එහෙම නැත්නම් ඊටාම දක්ෂ කායික ශක්තියතියෙදී කොන්දපණ නැති කෙනෙක් ඒක දිහා බලා ඉන්නවා වගේ බලාගෙන පුළුවන් නම් ඉතින් ඒක සම්මත ලෝකේ නම් කවම කවදාකවත් කවුරුවක්වත් එහෙම නෝන්ජල්කමකට බය අදුකමකට ධර්මයක් කියනෙකුත් නැහැ මධ්‍ය ප්‍රතිපදාව කියනෙකුත් නැහැ නමුත් සරුවචන්නාංශයේ මේ නිසා අපට උගන්ලා තියෙනවා ඇස්සත්තේ අන්දේ කුසේ කන් ඇත්තේ බීර කුසේ හැකියාව ඇත්තේ නොහැක්ක කුසේ ප්‍රඥාව ඇත්තේ මෝඩේ කුසේ අන්ට බැන්න මලමිනියක්සේ ඉඳලා එක චිත්තක්ෂණයක්වත් උත්සාහ කරන්න කියලා කියනවා මේ ශක්තියට අත දාන්න නැතුව ඒකට ඒ තියෙන සිලිලාරය එතනින් නතර කරා. ඉතින් මේක තමයි මේ බණේ කියන තියෙන ප්‍රධාන පණිවිඩය. ඉතින් අපිට වෙනව ගොඩාක් නිදහසට කාරණා මතින් මේ කියන කාරණාව සාධාරණීකරණය කරන්න මොකද නැත්තම් තර්ක මනස හිතන්නේ මේ ලද අවස්ථාවේ මොනව හරි නිර්මාණය කරන්න ඕනේ. නැත්තම් කැපිපෙන්න මොනම හරි මාන්නයක් ඉස්මතු වෙන වැඩක් කරනවා. එහෙම නැත්තම් මේ தত্ত্বය මම කියා ගන්න ඕනේ. මගේ කියා ගන්න ඕනේ. මගේ ආත්මේ කර ගන්න. එහෙම නොකර ඉන්න පුළුවන් එක තමයි මේ දක්ෂකම කියලා කියන්නේ. එහෙම නැත්නම් තලතුණකම කියලා කියන්නේ. ඉතින් මම කැමති මෙතෙන්දී මේ බොඩි නේරිස් මට උගන්නපු බණක් කියලා දෙන්න. බොඩි නේරිස් කියලා කියන්නේ මේ හිටපු කැපකාරයෙක්. මම පැවිදි වෙලා ওই හයේ කුටියට ගියාට පස්සේ ඉස්ලාම එතකොට 89 අවුරුද්ද වෙන්න ඇති. මේ තනකොළ ගලවන්න ආවා. ඒකට මම සාමනේ නිසා මාත් ඉතින් පොඩි නේරිස් උදව් කරන් තනකොළ ගලවනකොට මට කතාවක් කියලා කතාවක් කියලා දුන්නා. මට හිතෙනවා මේකට ටිකක් සම්බන්ධයි කියලා. ඒක නිසා මම මේ කියන්නේ. ඒකෙදි කිව්වා මේ ඉස්සර කාලේ රජ කෙනෙකුට විශාල අන්තපුරයක් තිබිලා තිනේ. අන්තපුරේ සම වයසේ කුමාරිකාව 7 දෙනෙක් ඉඳලා තියෙනවා. මේ මල්මද කුමාරිකාවන් රජුරුවන්. ඒ කුමාරිකාව 6 දෙනාටම රජුරෝ සමාන ආදරයක් දක්වලා තිනවා. ඒකෙන් මේ කාලයක් එනකොට 3 6 දෙනාටම කුමාරවරු හොයන්න ගියාම සොයන්වරයක් කියලා කියනවා. රටේ ප්‍රසිද්ධ කරලා තියෙනවා කවුරු හරි මේ සුදුසු කෙනෙක් හිතනවා රජපෞලේ රාමේ රාජකන්‍යාවන්ට වල්ලබෙහෙක් වෙන්න ප්‍රේමවන්තෙක් නැතම විවාහ කරගන්න කැමතිනම් ඉදිරියපත් වෙන්න. ඉතින් එදෙද්දී අනංග කුමාරයයි කියලා බොහෝමත්ම හැම අතිම දක්ෂ කුමාරයෙක් ඉදිරියපත් වෙලා තියෙනවා. ඒකට රජුර ප්‍රමුඛත්වයේ දීලා තියෙනවා. ඒ දෙන දවසේ අනංග කුමාරයා එන දවසේ මේ කුමාරිකාවන්ට කිව්වලු තම තමන්ගේ හැකියාවන් ප්‍රකාශ කරලා අනංග කුමාරයාගේ ආදරය දිනා ගන්න කැමති කෙනාට එයා අයිති වෙනවා. ඉතින් මේ කුමාරිකාවන්ගෙන් එක්කෙනෙක් ඉතාමත්ම දක්ෂයිලු උයන්ඩ එයා හිතාගත්තලු මම අද හොඳ රසමස උලක් හදලා කෑමෙන් මේ අනංග කුමාරයාගේ සිත් ගන්නවා. තව කුමාරිකාවක් හිටලු ඉතාමත්ම දක්ෂයිලු ඇඳුම් ආයිත්තම් කරන්න එයා තමන්ගේ රූපෙට ගැලපෙන විදිහට ලස්සන ඇඳුමක් ආයිත්තමක් හදාගෙන ඒකෙන් ඒ කුමාරයාගේ සිත් ගන්න සැදිපෑදී හිටියලු. තව කුමාරිකාවක් හිටියලු ඉතාමත්ම දක්ෂයි ගෙබිම සකස්කරනද ඒ නිසා වටේ මාලිගාව වටේට හරි ගසලා තිබ්බලු කුමාරයාට එනකොට බොහොම ප්‍රේමනාප. තව කුමාරිකාවක් හිටලු ගේ ඇතුලේ සකස් කරන දක්ෂය බොහොම ලස්සනට ගේ ඇතුලේ සකස් කරලා තියෙනවා. තව කුමාරිකාවක් කියලා තියෙනවා අමුත්තම් පිළිගැනීමට බොහොම දක්ෂයි. එයා ලෑස්තිලා ඉඳලා තියෙනවා රාජකීය පිළිගැනීමක් කරන්න. අනිත් එකන නැටුමට ගැවුමට වැයුමට දක්ෂයි. එයා හිතලා තිනවා කෑම කන වෙලාවේදී මම රංගනයක් දක්වලා කුමාරගේ හිට ගන්නවා කියලා. අන්තිම කුමාරිට මොනක්වත් එහෙම දක්ෂකමක් තිබිලා නැහැ. ඉතින් පස්සේ ඉතින් අනංග කුමාරයා එනකොට ඒටි අර මාලි වත්ත හදපෙන්න ඉස්සරහට ගිහිල්ල වෙලා පෙන්ලා තිනවා බලන්න ලස්සනයි නේද රෝසමල් බලන්න ලස්සනයි නේද මේ දිය වැක්කල ගියා පෙන්නකොට ජී කුමාරයා බොහොම සතුටු වෙලා තිනවා ඊට පස්සේ ගිය ඇතුළට ගියාට පස්සේ ගිය ඇතුළ සද කුමාරිකාව පෙන්ලා තිනවා ඊට පස්සේ කැම මේසෙට ගියාට පස්සේ කැම උයනේ එක්කනා ඊට පස්සේ ඇඳුම් ආයිත්තන් එක්කන ඉතින් ඔක්කොම කර කර එක එකනා එක එකනා තම තමන්ගේ දක්ෂකම් අර කුමාරට පෙන්ලා ඉතින් කුමාරයා දැක්කලු තවත් කුමාරිකාවක් එනවා එයාට කිසි මේ වෙනකන් දක්ෂමක පෙන්න හම්බුණා වසී කුමාරයා ගිහිලා අරගොල්ලන්ගේ බේරෙන්න බෑ ඒගොල්ලන්ගේ දක්ෂකම් පෙන්නත් අර කුමාරි ගාවත් වාඩි වෙලා ඇහුවලු මේ නිකන් සාමාන්‍යයෙන් ආගිය තොරතුරු ඊට පස්සේ ඇහුවලු මේ මේ මේ කට්ටිය දක්ෂයි ඔයා මොකද්ද මේ වෙලාවේදී Tamange දක්ෂකම පෙන්වන්නට කරන වැඩේ ඊට පස්සේ කවලු මම මේ 6 දෙනත් එක්ක ඉන්න එක තමයි ලොකුම දක්ෂකම කිව්වා මොන දක්ෂකම තිබ්බත් අන් එනවා කවදාකවත් බෑ අපිට මේ දක්ෂකම පෙන්වන්නට ඒක මගේ කරගන්න නැතුව. ඒක මාන්නයක් කරගන්න නැතුව ඒ දක්ෂකමට ප්‍රේම කරන්න නැතුව. නමුත් අර කුමාරයාට හරි විලිලැජ්ජයි. ඒ දක්ෂකම් තියෙන එකන අනුන්ට කරන ඉඟිය දිහා බලනකොට. හැම දක්ෂකමක්ම පෙන්වන්නේ අනික් හය දෙනා මන් තරම් දක්ෂ නැහැ කියලා. නමුත් ඔක්කොගෙම දක්ෂකම් බලව කුමාරයා අන්තිමට බැඳලා තියෙන්නේ අර හයවෙනි කුමාරිකාව තමයි. මම හිතන්නේ සෑහෙන කාලයක් දීග කණ්ඩ ඇති. මොකද එයා දන්නවා දන්නේ නැති බව. මෙන්න මේක තමයි අපිට කියන්න තියෙන්නේ මේ හොඳට හිත සංසිඳුණට පස්සේ මොනම හෝ දක්ෂකමක් පෙන්වන්නට ගියොත් ඒ දක්ෂකම මතුවෙන්නේ එක්කෝ ඒ නිෂ්පාදනයේට ඇති තෘෂ්ණාව නිසා. එනතයි ඒක මට අනික් අයට වැඩිය හොඳින් කරන්න පුළුවන් කියන මාන්න නිසා. එහෙම නැත්නම් මේක මම මේක මගේ මේක මගේ ආත්මය නිසා මට රිස්සිය මම කරනවා කියන මේ තණ්හා මාන දිට්ටි කියන මේ ප්‍රපංච ධර්ම කියලා සඳහන් කරන මේ එකකින්. ඉතින් මේවා එකක් එනකොට ඇත්ත වශයෙන්ම ඒකට ඒ පුද්ගලට නයිසර්කික දක්ෂකමක් තියෙනවා. ඒක පිළිබඳව කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ දක්ෂකම කවදාකවත් කෙලෙසේක පටලැවෙන්නේ නැතුව එහෙම නැත්නම් මාන්නක්කාරකමක පටලැවෙන්නේ නැතුව තනුන්ට ඉඟි කරන ගතියට පටලැවෙන්නේ නැතුව එහෙම නැත්නම් මේක මම මාගේ කියනක පටලවෙන්නේ නැතුව කවදාකවත් ඉස්මතු වෙන්නේ එහෙම ඉස්මතු නොවීමක් තමයි පුහුණු කරන්න කියන්නේ දක්ෂකම් සියල්ලම ඇති කරගෙන ඒක ඉස්මතු නොකරන පුහුණුව තමයි සරුවචනාංශගේ අහිංසක බණෙන් කියන්නේ ඇස් තිබුණට දැක්කට නොදැක්කා වගේ හිටපන් චක්කු මාස යතා අන්දෝ හොඳට ඇහුණට මේ කාරණාවේ සාක්ෂි දෙන්න තරමට හොඳට ඇහුණට නැහැ වගේ ඉන්න සෝතවා බද්දිරෝ යත. මේ කාරණා හොඳට මුලැමැදාක වැටුණාට කවදාකවත් කවුරුවත් ඇවිල්ලා විනිශ්චයක් ඉල්ලනකම් කවදාකවත් ඇවිල්ලා කවුරුවත් Tamange මත විමසක් එනකම් කවදාකවත් එපා. ඒකට ඉදිරිපත් වෙලා කරන්න. ඉදිරිපත් වෙන්නේ එක්ක තණ්හාවෙන් එක්ක මාන්නෙන් එක්ක දෘෂ්ටියෙන්. පුළුවන් තරම් වග බලා ගන්න ඕනේ. තමන් දන ශිල්පයට ගෞරවයක් තියෙනවනම් ඒකට අදාළ කෙනෙක් ඇවිල්ලා ගෞරවයෙන් ආරාධනා කරයි. කරුණාකර මේ දේ කරලා දෙන්න කියලා. එයාගෙන් අහන්න ඕනේ ඇයි මට කියන්නේ? ඇයි අරයට කියලා කරගන්න බැරි කියලා. හොඳට තහවුරු කරගන්න ඕනේ මේක ඉංගියක්ද? එහෙම නැත්නම් මේ ප්‍රෝඩාවක්ද නැත්නම් තමන්ගේ දක්ෂකම ඒ වැඩේ ශිල්පෙ පෙන්වුවට කමක් නැහැ. මෙන්න මෙතනදී අපි කල්පනා කරලා බැලුවොත් අපේ හැම දක්ෂකමක්ම අපිට අපිට කැපෙනවා. අපි ඒක යට තියෙන වංචනික ධර්මය දන්නේ නැතිව. අපි ඒක යට තියෙන ෂට ගතිය දැක්කේ නැත්නම්. අපි ඒක යට තියෙන මායාවී ගතිය දැක්කේ නැත්නම් හැම දක්ෂකමකින්ම අපි තියුණු ආයුධයක් අතර ගත්ත වඳුරෙක්, දැලිපියක් අතර ගත්ත වඳුරෙක් කහසුරවන්න දන්නේ නැතිකම නිසා Tamanna කපා ගන්නවා වගේ මේකේ වෙන හානිය අපිට තේරෙන්නේ අපි හරි ආසයි මේ සංසාර ගමනේදී අල්ලපු ගෙදෙට්ට වැඩිය දක්ෂකම් තියනවා දකින්න. මට බැන මගේ දරුවන්ට හරි කමන්නේ. නමුත් මේ කොච්චර දක්ෂකම් ආවත් බයලජ්‍ය දෙක නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ කොච්චර දක්ෂකම් තිබුණත් මානව ප්‍රේමේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ කොච්චර දක්ෂකම තිබුණත් Tamanට විවේකේ නැති කරගන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඒ දක්ෂකම් වැඩි වෙන්න වැඩි වෙන්න වෙන්නේ මොකද්ද? අපි අනුන්ට බැලකම් කරන, දාසකම් කරන බැලයෝ බවට පත් වෙනවා. ඇසත්තත් ඇසත්තේ නමුත් අන්ධෙක් වගේ හැසිරෙන්න නිකන්වත් පුහුණු වෙලා නැත්තම් කන් ඇත්තේ බීරෙක් විදිහට හැසිරෙන්න නිකන්වත් පුහුණු වෙලා නැත්තම් දක්ෂකම තිබුණාට අදක්ෂක වගේ හැසිරෙන්න නිකන්වත් පුහුණු වෙලා නැත්තම් කොච්චර කාය බල ශක්තිය තිබුණත් කොන්දපන් නැති කෙනෙක් වගේ ඉන්න පුරුදුලා නැත්තම් වෙන මොනවත් බැන්නම් මලමිණියක් වගේ වෙලා හෝ Tamange විවේකය මානව දයාව ඒ වගේම ඒ බයලජ්ජා රැක ගන්න බැරි නම් ඒ සෑම දක්ෂකමකටම අපිට පොදුවේ සංස්කාර කියලා කියයි. සබ්බ සංඛාර සමත සරුවචනංශේ සඳහන් කරනවා පළවෙනිම වූ තමන් වහන්සේගේ උදානයේදී අනේක ಜಾති සංසාරං සන්ධා විශ්සං අනිබ්බිසං ගහකාරං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනා මම මේ ගේ වඩන හදන වඩුව හොයාගෙන අනේක ಜಾති සංසාරේ උපදෙමින් මැරෙමින් යන සංසාරේ හොයා ඇවිද්දත් දැක්කේ නැහැ. කොතනදීද මේකේ හැදෙන්නේ කියලා මම දැක්කේ නැහැ. මේ තණ්හාව කොතනදීද හටගන්නේ? මේ මේ මේ මාන්නේ කොතනදීද හටගන්නේ? මේ දෘෂ්ටිය කොතනදීද හටගන්නේ කියන එක මම දැක්කේ නැහැ. ඒ නිසා ඒ තාක්කල් මං මේ හුලඟ බදා ගන්න හදනවා වගේ, දොඩම් ගොඩක් බදා ගන්න හදනවා වගේ එලවෙල වෙලවල සංසාරේ ගියා. දැන් සම්බුද්ධ අභිනේ සම්බුද්ධත්ව ජයන්තියනේ. මීට අවුරුදු 2600 කට ඉස්සර වෙලා උන්වහන්සේ දැක්කා. ගහකාරන් දිට්ඨෝසි. පුනගේයන් නකහසි. දැන් ඒ ගහ ගෘහ කර්මාන්තකාරයට කියනවා මීට පස්සේ උඹ මට ගෙවල් හදන්න දෙන්න එපා. උඹට හදන්න බෑ. ගහකාරන් දිට්ඨෝසි පුනගේයන් නකහසි සබ්බාතේ පාසුකා භග්ගා. උඹේ සියලු පරාල කැණි මඩල මම බින්දා. සබ්බාතේ පාසුකා භග්ගා ගහ කුටං විසංකිතං. කැණි මඩල ඒ ගෘහ කූටය මම බෙදලා දැම්මා. විසංඛාරගතං චිත්තං. මගේ හිත මං අඩියටම අරගෙන ගිහිල්ලා මීට පස්සේ සංස්කාර නොකරනද විසංඛාරගත කරයි කියලා. තණ්හාණං khය මජ්ජගා. ඊට පස්සේ මෙවැනි පාදමකට යනකම් අපිට භාවනාවේදී ඒ කිසියම් කායනුපස්සනාව වශයෙන් ආනාපානවත් නොවැටෙයි. වේදනා වශයෙන් හොඳට අදුක්කම සුඛ වේදනාවේ පවතිද්දී සංඥා වශයෙන් මේ දේ මට වෙන කෙනෙකුට කියා ගන්න තරම්වත් වචන නැහැ කියන අවස්ථාවටපත් වෙනකොට අපි දැනගන්න ඕනේ මේක හොඳ අවස්ථාවක් මේ සංස්කාරයන් ඇති වෙන හැටි දැක ගන්න. සංස්කාරයන් ඇති වෙන්නේ එක්කෝ තෘෂ්ණාව නිසා එක්කෝ මානෙ නිසා එක්කෝ දෘෂ්ටිය නිසා. ඒ නිසා අපි අදිෂ්ඨානයක් කරගෙන යන්න ඕනේ මෙන්න මේ වගේ ඊටාම පිවිතුරු පිරිසිදු ඒ හිස්තැනකට ආවට පස්සේ මතුවෙන මොනම දෙයක්වත් මේක මම කියා ගන්නත් එපා මගේ කියා ගන්නත් එපා මගේ ආත්මය කියා ගන්නත් එපා මේ වෙලාවේදී යමක් නොකර වෙන දෙයට මේ සිලිලාරෙට මේ කියන මේ වේගයට මේ කියන ශක්තියට එහෙමම තියෙන්නදලා මේකට ඇඟිලි ගහන්න නැතුව ඉන්න. මේකට සරුවචනාංශය දෙන තවත් උපමාවක් තමයි මේ සංස්කාර ගැන කතා කරනකොට සංස්කාර කියන්නේ කුම්භකාර ගටිකාර කියලා. කුම්භකාරයයි ගටිකාරයයි කියලා කියන්නේ කුඹලට කුඹල කියන්නේ මැටි වලන් හදන මනුස්සයාට. ඒ මැටි වලන් හදන මනුස්සයා අතට මහත්පත් වෙන මැටි පිට එක්කෝ ගුරු ලේත්තුවක් කරන්න පුළුවන් එක්කෝ කලයක් කර ගන්න පුළුවන් එහෙම නැත්නම් මල් පෝච්චයක් කර ගන්න පුළුවන් මොන දේ බවට පත් කරනවත් එයාගේ දක්ෂකම තියෙනවා. මැට්ට වශයෙන් තියෙනකොට මේ මැට්ටට නමක් නැහැ ගුරුලීත්වෝ කියලාවක් කලේ කියලාවක්වත් මල් පෝච්චි කියලා මැට්ට මැට්ටම තමයි. ඒ මනුස්සය අතට අරගෙන ඒක ලස්සනට සකේ තියලා කරකෝලා ගත්තට පස්සේ හැට වැඩ දාලා ඒක ඊට පස්සේ ඒක කලේ කියන නමට වැටෙනවා. ගුරුලීත්ව කියන නමට වැටෙනවා. මල් පෝච්චි කියන නමට වැටෙනවා. ඊට පස්සේ මේ මනුස්සය ඒක අවුවේ තියලා තලලා හරි ගස්සලා පිච්චුවාට පස්සේ ආයෙ වෙනස් කරන්න බෑ. මැටි කලේ පිච්චුවාට පස්සේ ආයෙ වෙනස් කරන්න බෑ. පුච්චන්ද ඉස්සර වෙලා නම් ආයෙනම් ඒක අඹලා පිට මැටි පිට අඹලා වෙන දෙයක් හදාන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ තමයි කියනවා මේ වගේ හොඳට හිත මධ්‍යස්ථගත තත්වයක. ඒ කියන්නේ කාය සංස්කාර කාය දරතත් නැහැ. දුක් වේදනා සුඛ වේදනා කියන දෙක නැතුව මධ්‍යස්ථගත වේදනාවකුත් ඇවිල්ලා තියෙනවා. සංඥා වශයෙන් කිසිම හැඳිනීමක් කරන්න බෑ. කොච්චරද කියනවනම් මම නිින්ද ගිහිල්ලාද නැද්ද කියලාවත් තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ ඉඳගෙන ඉන්නවද කොච්චර වෙලා හිටියද කියලා දන්නේ සංඥාවලුත් ඔක්කොම බොඳ වෙලා ගිහිල්ලා. ආනේ தත්තට ආවට පස්සේ මේ මැටි පිට වගේ තියෙන මේ සංස්කාරගත වෙච්ච නැති හැඩයක් ගත්තේ නැති නමක් ගත්තේ නැති මේ தත්ත්වේ මේකටම පවත්වන්න පුළුවන් නම් මේක කවදාකවත් මේ ජීවිතේ අපි කරපු නැති ආර්ය පරිශ්‍රණයක්. අපි කරන්නෙම මොනවාරි කරන්න හදන එක. කර්ම රැස් කරන්න හදන එක තමයි කරන්නේ. ඒක තමයි මේ භවයේ පැවැත්ම සඳහා කරන ක්‍රමය. අපි මෙතනදී බලනවා චේතනාහම්බික වේ කම්මං වදාමි. මම කිසිම චේතනාවක් පහල කරගන්නේ නැත්නම් චේතනා පහල කරනවා. මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියන්නේ. එහෙම නැත්නම් කිසිම දෙයක් නොකර ඉන්න. පුළුවන් තරම් මේක වැඩි වෙලා ඉන්නකොට මේ කලාව තේරෙනවා කොච්චරනම් ඇතුලෙන් මේ යමක් කිරීමට පොළඹවන ගතිය තියෙනවද නිකන් ඉන්න බැරි ගතිය. ආ මේක දිහා දැක්කනම් තේරෙනවා මෙන්න මේ පෙළඹීම මේ චේතනා මේ මේ මානසිකාර මේ තමයි සංස්කාරවල හටගන්ම මේක ඉතාමත්ම යාන්තමට බොහොමත්ම සාධාරණ බොහොම ධාර්මිකව තමයි පටන් ගන්න. පටන් අරගෙන යනවාත් එක්කම එක්ක තණ්හාවෙන් එක්ක මාන්නෙන් එක්ක දෘෂ්ටියෙන් වර නැගුණට පස්සේ ඒක කොච්චර කොච්චර වේගෙන් කස කැවෙනවද කියලා කොච්චර වේගෙන් තමන්ටම හානි කරන සංසාරට බඳිනවද කියලා හිතා ගන්නවා. ඒක නිසා සාමාන්‍යයෙන් චක්කු වීදියක් චක්කු ద్వාර වීදියක් ගැන කතා කරනවා සෝත ద్వාර වීදියක් ගැන කතා කරනවා එකේ කියලා තියෙනවා. විශේෂයෙන්ම මදුපිණ්ඩික සූත්‍රයේ මේක හොඳ විග්‍රහයක් කරලා චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥාන. ඇහැට රූපයක් ආපాతගත වුණාට පස්සේ හිත ඇහි පහළ වුණා. වෙන තැනකට යන්නේ නැතුව චක්කු විඥානේ බාටපත් වුණොත් මේ වැඩේ වෙන තාක්කල් අපි එකට ස්පර්ශය කියලා කියනවා. රූපෙත් තියෙනවා, සජීවී ඇහක් තියෙනවා, හිතක් තියෙන ඇහෙනම් ඉතින් අපි දැකීමක් බාටපත් වෙන මේ මනුස්සයා දකින්නෙක් බාටපත් වෙනවා. චින්නම් සංගති පස්ව තංගති කියන එකට ගමන් කරන තාක්කල් ස්පර්ශය සිදෙනවා. පස්සපච්චා වේදනා. ස්පර්ශයක් ඇති වුණා නම් ඒක අනිවාර්යයෙන්ම විඳිනවා. උදාහරණයක් කියනවා අපි ඇහෙන් රූපයක් බලනකොට ඒක කහ නිල් රතු හොඳ නරක සුභ අසුභ වශයෙන් විඳිනවා. ඒ වගේම තමයි ඇහැට රූපයක් දකිනකොට කනට සද්ද නැහැ නෙවෙයි. ඒ වෙලාවෙම නාසයට ගඳ නොවැදෙනවම නෙවෙයි. දිවට රසක් නැතුවම නෙවෙයි. කයට පහසක් නැතුවම නෙවෙයි. හිතේ හිතවිලි නැතුවම නෙවෙයි. නමුත් ඒව බලන්න විඳින්න කෙනෙක් නැහැ. මොකද හිත ඇහි යෙදිලා ඉවරයි. ඒක නිසා ඇහි තමයි ඒ වින්දනය පහළ වෙන්නේ. එතකොට කනනාශේ දිව කියන එකේ වින්දන නැති බවත් ඇහි පමණක් වින්දන ඇති වෙන බවත් බොහොම තර්කයට අහු වෙනවා මේක පරිේෂණ කරලා බලන්න. කුසල ඡන්දයෙන් උත්සාහ කරලා බලන්න. එතකොට ඇහි වේදනාව පහළ වෙනවා. පස්සපච්ච වේදනා. යං වේදේති තං සංජානාති ඒ විඳපු දේ ඇහැට අහුවෙච්ච ඒ රූපය අපි හඳුනා ගන්නවා මේක මංගල දර්ශනයක් දුමංගල දර්ශනයක් හොඳ දෙයක් නරක දෙයක් දැකපු දෙයක් නොදකපු දෙයක් කියලා හඳුනා ගන්නෙම බැරි නම් කවදාකවත් අපේ මතකෙට යන්නේ නැහැ. අපේ මතකේ ගොඩ නැගෙන්නේ කලින් හඳුනාගත්ත දේවල් වලින් තමයි. එහෙම නොවුනොත් අපි තක්කමුක් වෙනවා. ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ දන්න දෙයක නම් ඉතින් සංජානන. යං සංජානාති තං විතක්කේ. ඊට පස්සේ ඒක ගැන ඉතින් දිගින් දිගට දිගින් දිගට අපි හිතවිලි පන්ති පවත්නවා මේක දැකපු හැටි දකින්න වෙච්ච එක හොඳයි නරකයි ආදි වශයෙන් විතක්ක කරන්න පටන් ගන්නවා යම් විතක්කේති සං පපංචේති ඒ විතක්ක මතින් එක්කෝ ඒ දකපු දෙයට ආශාවක් ඇති කරගන්න නැත්නම් ඒකෙන් මාන්නයක් ඇති කරගන්න නැත්නම් මාමයි දැක්කේ කියලා දෘෂ්ටියක් ඇති කරගන්න. ඉතින් ඊට පස්සේ මේ මිනිස්සයා දන්නේ නැහැ අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ මේ වෙලාව වුණා සද්ද දාන්නත් පුළුවන් ගඳ බලන්නත් පුළුවන් රස බලන්නත් පුළුවන් පහස ලබන්නත් පුළුවන් හිතන්නත් පුළුවන් නමුත් ඒ එකක්වත් නැහැ අර දැක්කපු රූපෙටම වාල් වෙලා එහිම নিমগ্ন වෙලා එක දිශාවකට ඇදිලා යන්න පටන් අර ගන්නවා අර තිබුණු සම්පූර්ණ සඩින්ද්‍රයන්ගෙන් එක ඉඳුරංගෙන් ඒකට වශී වෙලා ඇදීගෙන යන නිසා කටත් අරගෙන බලන කෙනෙක් බාටපත් වෙනවා. ඒක සමහරට Tamanට තරම් නොවෙන්නා වූ අසભ્ય දර්ශනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බොහොම මංගල දර්ශනයක් වෙන්න පුළුවන්. ඒ දැකීම නිසා ඒ පුද්ගලයා ඊට පස්සේ ඒක ලං කරගන්න, අල්ල බදා ගන්න, මගේ කියා ගන්න ඕනෙම අසભ્ય වැඩක් නොකලපෙන වැඩක් කරන්න ගිහිල්ලා කාය වචී දුස්චරිත පවා කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ පාරට වැටුණට පස්සේ කොච්චර ශීඝ්‍රයෙන් කෙලසෙනවද කියලා හිතා ගන්න මාරු. එචා එහෙම වුණාට පස්සේ භාවනා කරලා වැඩකුත් නැහැ, අල්ලන්නත් බෑ, පශ්චාත්තාවයක් විතරයි ඉතුරුනේ. ඒක ඇත්තටම මේ වේගෙන් දුවන වාහනයක් අල්ලලා නතර කරන්න හදනවා වගේ. නමුත් ඒක ඒ අසීරු කරන්න බැරි දේ ධර්මානුකූලව තේරුම් අරගෙන ආනාපාන සති භාවනාව වගේ කරනකොට කයේ සංසිඳීම තුලින් වේදනාවේ සංසිඳීම තුලින් සංඥාවේ සංසිඳීම තුලින් මේ සංස්කාර ඇති වෙන්න ගොජ දමන తත්වේ දැක ගන්න පුළුවන් වුණා නම් යම් යෝගාවචරයට තේනවා මෙතන නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවක් තියෙනවා ආන්න ඒක භාවනාවෙන් හම්බෙච්චි අතිවිශිෂ්ට අවස්ථාවක් මේ නිසා ඒක එහෙමම තියෙන්න ඇරලා අලුතෙන් සංස්කරණය කිරීම අලුතෙන් සකස් කිරීම කරන්නේ නැතුව මේකට යන්න දෙනවයි කියලා කියන එක අපිට කියන්න පුළුවන් චේතනා පහළ නොකර යමක් නොකර සිටීමේ හැකියාව බලනවායි කියලා. මෙන්න මෙතනදී කජ්ජනීය සූත්‍රයේදී සරුවචනාංශයේ මේ සංස්කාර පිළිබඳව දෙන අර්ථකථනයටත් ආලෝකයක් වැටෙනවා. සරුවචනාංශයේ සඳහන් කරනවා මෙහෙදිම අපි ඊට කලින් කරපු භාවනා වැඩමුළුවකට කජ්ජනීය සූත්‍රය අපි සාකච්ඡාවට ගත්තා. කජ්ජනීය සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා සංස්කරණය කරනවායි කියලා කියන්නේ සංකරෝ සංකරෝති අபிසංකරෝති කියලා. සකස් කරයි විශේෂයෙන් සකස් කරයි සංස්කරණය කරනවා කියන්නේ සකස් කරනවා නැත්නම් විශේෂයෙන් සකස් කරනවා. ඊට පස්සේ අහනවා කිංච බික්කවේ සංකරෝති මබි සංකරෝති කියලා. රූපං රූපත්තාය අபிසංකරෝති. වේදනා වේදනත්ථාය අபிසංකරෝති සංඥා සංඥත්ථාය අபிසංකරෝති සංඛාර සංඛාරත්ථාය අபிසංකරෝති විඥාන විඥානත්ථාය අபிසංකරෝති මේ හොඳට සංසිද්ධාර විවේකයේ ඉන්න වෙලාවේ ඕනේ නම් අපේ හිතට ඒ ඇති වෙන සිලිලාරය තුලින් ඒ ඇති වෙන වේගය තුනේ රූපයක් හදලා බලන්න ඕන නම් බලන්න පුළුවන් ඒක වේදනාවක් කරගන්න ඕන වේදනාවක් කරගන්න පුළුවන් සංඥාවක් කරගන්න පුළුවන් සංඥාවක් කරගන්න පුළුවන් සංස්කාරයක් කරගන්න ඕන සංස්කාරයක් කරගන්න පුළුවන් විඥානයක් කරන්න ඕන විඥානයක් කරගන්න පුළුවන්. ඕකෙදී තමයි මැජික් කාර්යය නැත්තම් මායාව එහෙම නැත්තම් ඇස් බැඳුම වැඩ කරන්නේ. ඇස් බැඳුම කරපු ගමන් ඇස් බැඳුමට අහු වෙන නිසා රූපයක් වෙන්න ඕනෙත් නැහැ වේදනාවක් වෙන්න ඕනෙත් නැහැ සංඥාවක් වෙන්න ඕනෙත් නැහැ සංස්කාරයක් වෙන්න ඕනෙත් නැහැ විඥානයක් වෙන්න ඕනෙත් නැහැ මේ මූලික ප්‍රකෘති ස්වභාවයෙන්ම යමක් නොකර මේක දිහා බලන්න පුළුවන් ය පුළුවන් කරන්න ඕනේ කියන එක තමයි එතන සබ්බ සංඛාර සමතේ කියලා කියන්නේ සංස්කාර අවුස්සන් නැතුව ඉන්නවා කියන එක. මේක විදර්ශනා ඥාන පෙළවලදී අන්තිමට සිදු වෙනවා සංඛාර උපේක්ඛාව කියන එකේ. හදපු සංස්කාර හෝ හදන්න තියෙන සංස්කාර පිළිබඳව අපේක්ෂා කරන්නෙත් නැහැ උපේක්ෂා කරනවා নিরপেক্ষත් නැහැ. මේ සංස්කාර ඇති වෙච්ච එකක්ද නැත්නම් මේ සිද්ධිය ඇති වෙච්ච එකක්ද ඇති කරපු එකක්ද කියන එක හොඳට සාංශුද්ධෙන් අප්‍රමත්තෝ ආතාපිනෝ පහිතත්තස. ඊටාම අප්‍රමාදීව බලා ඉන්නවා මම මේ ඇති වෙන තියෙන මේ මූලික ශක්තියෙන් මට බරගතිය, කම්පන ගතිය, චංචල ගතිය පැදෙන ගති කියලා ඕන්න හිතා ගන්නත් පුළුවන්. එහේ මේ බරගති චංචල ගති කම්පන ගති ආදී ගති වශයෙන් මේ ධාතු මනසිකාරයට වුණාද මම කරගත්තද කියන එක. එහෙම නැත්නම් ඒ ඇති වෙන උණුසුම් ගතිය කම්පන ගතිය චංචල ගතිය ගතිය සැපක් වශයෙන් හෝ දුකක් වශයෙන් අපි පෙනී හිටියට මේ මං හිතලා මේක සැපක් කරගත්තද නැත්නම් ඒක ස්වභාවයෙන්ම සැපක් වශයෙන් පෙනී හිටියද කියලා. ඒ වගේ මේක හඳුනා ගන්න වෙලාවෙදී මේක මංගල දෙයක් වශයෙන් දුමංගල දෙයක් වශයෙන් ඒක ඒක විසින් පෙනී හිටියද නැත්නම් මම මේක ආරූඪ කරලා ගත් එකක්ද එහෙම නැත්නම් මේක මම කරලා ගත් එකක්ද මට වෙච්ච එකක්ද මේ මේ දේවල් එක එක වශයෙන් කිරීම සහ කෙරිච්ච කියන දෙක වෙන්කොට හඳුනා ගන්න විඥාණයත් හොඳට දැනගත්තොත් පෙනෙයි දවස පුරාම අපි භවනා කරන්නා වේවා නොකරන්නා වේවා දහස පුරාම අපි සෑහෙන පශ්චාත්තාප වලටපත් වෙනවා අපි කෙරුවයි කියලා හිතාගන්න වැරදි නිසා. නමුත් කරලා නෙවෙයි කෙරිලා තියෙන්නේ. භාවනා නොකරන එක නම් ඒවසේරම මල්ලේ දා ගන්නවා. මට මතකයි ඔය කෙටි කතා සංග්‍රහයක ජාතිල කියන මිනිස්සෙක් පොතක් ලියලා තිබුණා. කෙටි කතාවක් ලියලා තිබුණා මුතුමාලි කියලා. පන්ති ඉගෙන ගන්නවා සමවයස් තරුණියන් දෙන්නෙක් එක්කෙනෙක් උඟා පොහසත් වෙනවා අනිත් එක්කනා බොහොම සාමාන්‍ය ගෙදිනදා යැපෙන්න පුළුවන් වයස මේ ජීවිතයක් ගත කරනවා. ගත කරලා මොකද දෙන්න ඉතාමත්ම පංචේ යාලුකම නිසා හරි සතුටෙන් ඉන්නේ. ඉතින් අර දුප්පත් යෙහෙලි නිතරම වගේ අර පොහසත් එක්ක හඳනවා. ඒ පොහසත් එක්කනත් මෙයාට පන්තියේ යාලුකමට සලකනවා. ඔහොම ඉන්න වෙලාවක ඒ දුප්පත් එක්කනට මගුල් ගෙදරක් යන්න වෙච්චාම පොහසත් එක්කන ළඟට ගිහිල්ලා කියනවා මට ආභරණ ටික දවසකට දෙන්න බැරිද කියලා. අනේ කිසිම ප්‍රශ්නයක් නැතුව අරයා ඒ ආභරණ ටික දෙනවා. දුන්නට පස්සේ ඉතින් බොවින් ස්තුති කරලා ගිහිල්ලා ඊට පස්සේ නියම දවසට ආභරණ ටික ගෙනත් දෙන්නේ නැහැ. ගිහිල්ලා කියනවා තරහ වෙන්න එපා මම ටික දවසින් ආභරණ ටික ගෙනත් දෙන්නම් කියලා. මෙයා ඇවිල්ලා ආභරණ ටික ගෙනත් දෙනවා. ගෙනත් දුන්නාට පස්සේ එන්නේ නැහැ. යන්නේ නැහැ. කාලයකට දකින්න හම්බ වෙන්නේ නැහැ. අහම්බෙන් දවසක් දකින්න අවුරුදු තුනකට විතර පස්සේ දැක්කට පස්සේ අර දුප්පත් එක්කන අන්තිමට දුප්පත් වෙලා කෙට්ටු වෙලා මූණ ජී ගන්න බැරි තත්ත්වයට පත් වෙලා. ඉතින් යාළුවා කියලා අහනවා ඇයි කියලා. ඉතින් මොනවක් කියන්නේ මෙයා බොහොම පශ්චාත්තාප වෙලා පැකිලෙන කොහොම හරි පරණ යාළුකම් මතු කරගෙන අහනවා මොකද උනේ කියලා. ඊට පස්සේ කියනවා මං ඔයාගේ ආභරණයට යනකොට ඒකේ තියුණු මාලේ නැති වුණා. නමුත් ඒ මාලේ අම්ම ඔයාලට දෙන්න ඕන නිසා මං විශාල උකසක් ගත්තා. ඉඩමත් පික්කා. විකුණලා මාළේ ගෙනත් දුන්නා. ඊට පස්සේ මේ දවස්වල දිගටම නොකනොබි ඒ ඒ ගෙවීම ගෙවනවා. ඒක නිසා මට යන්න දෙන්න වෙලාවකුත් නැහැ. මම ඉන්නේ තාම ඉගවල නැහැ කියලා. හරි යන මොන මාළේද කියලා. ඇයි එදා මට දීපේකේ ඊට පස්සේ කියනවා මං ඔයාලට දුන්නේ නිකන් පබළු මාළයක්. ඒක වටින එකක් නෙවෙයි කියලා. අර මනුස්සයාට හීන් දාඩි දානවා එයා ගිහිලා තියෙන අරගෙන තියෙන්නේ නැති උනාට පස්සේ ඉතාමත්ම වටන මාලයක් අර පෝසත් යාළුවා ගන්නකොට බල්ලත් නැහැ අර මනුස්සයා සෑහෙන ගෙවලා. ඕන්න ඔය දෙල්ලම තමයි අපිට සතියෙන් නොහිතව ගත කළොත් අපි සෑහෙන වැරදි තොකයක් අපේ හිතට දාගෙන පුදුමාකාර විදියට බරුවකට යට වෙච්ච එකක් වගේ තැවෙනවා. කරපු දෙයක්ද කෙරිච්ච දෙයක්ද කියලා බැලුවොත් අපි කරගන්න තකතිරුකම තමයි තැරෙන්නේ. හොඳට වෙන් කළ දන ගන්න ඕන සංස්කාර එහෙම නැත්නම් අපි මේකට අභිධර්මයේ කියන්නේ හිතලා කරන සහ කෙරෙන කියන එකට මට මේ වෙලාවේ මතක් වෙන හොඳ ලස්සන වචන දෙකක් පාවිච්චි කරනවා. කෙරෙන දෙයකින් කවදාකවත් අකුසලයක් වෙන්නේ නැහැ. සංඛත කියන වචනේ පාවිච්චි කරනවා. අසංකත සංකත කියන පද දෙක සඳහන් කරනවා. සංඛතය කරන දේ, හිතලා කරන දේ. අසංකතය කියලා කියන්නේ ඉබේ වෙන දේ. ඉබේ වෙන කිසිම දෙයකින් පවක් සිද්ධ වෙන්නේ නැහැ. එදා අර මාළේ නැති වෙච්ච වෙලාවේදී කියලා යාළුවට කිව්වනම් මෙන්න මේ මාළේ නැති වුණා මම මේකට මේ දීමන්ති මාලයක් ගණ්ඩායි හදන්නේ කියලා යා ඒ වෙලාවෙම කියනවා නෑ නෑ බබා යාළුවා මම මගේ දුන්නේ දීමන්ති යාලයක් නෙමෙයි මේක මේ පබළු මාලයක් කිව්වනම් හරි නමුත් ඒක යා දෙකියන්නේ නැතුව හිතා ගන්නවා මට යාළුවා දුන්නේ හොඳම දීවන්ති මාලයක්. එයා දීමන්තියෙන් අරගෙන දීලා ඊට පස්සේ ගෙවනවා. අන්න ඒ වගේ අපි කරන දේ සහ කරන දේ අතර වෙනස දැක ගන්න නැතුව භාවනාදී බව මොනවද කරන්න හදනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න හදනවා. පටිච්චසමුප්පාදේ බලන්න හදනවා. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය බලන්න හදනවා. මම ඇහැ මේ කය විතරයි බලලා තියෙන මට චක්කු ద్వාරේ බලන්න ඕනේ. සෝතත් ద్వාරේ බලන්න. මේ සෑම කිරීමකින්ම කරන්නේ අනවශ්‍ය නිත්‍ය සංඥාවක් සුඛ සංඥාවක් ඇති කරගෙන කරන දේ පැටලුණාට පස්සේ සෑහෙන පශ්චාත්තාවයකට එනවා. ඒ නිසා හුඟක් සංස්කාර අඩු වෙච්ච වෙලාව නැත්නම් හුඟක් සංඥා අඩු වෙච්ච වෙලාවේදී ඒ අඩු తত্ত্বය එසේම පවත්වනවා මිස ඒක ආලවට්ටම් කරන්නේ නැතුව හැඩ වැඩ දාන්න නැතුව ඒක තියාගෙන ඉන්න පුළුවන් නම් අර ආනංග කුමාරයා තෝරාගත්ත තුන්වෙනි කුමා හත්වෙනි කුමාරි වගේ අනික් කට්ටිය කවුරු වැඩපෙන්නුවත් ශිල්ප දැක්කුවත් Taman දැනගන්න ඕනේ ඒ ශිල්ප දක්වන හැම වෙලාවෙම මොකද්ද කෙලෙසෝජාවක් ගලන සාමාන්‍යයෙන් කියන මොනරා අනික් සතුනේ බොහොම ලස්සනයි මේ මන්දාරම් වෙලා වෙනකොට ඌ පිල්වි දහගෙන නටනවා හැබැයි ඉතින් මොනරගෙත් තියෙන සහජ ගතිය තමයි හැම වෙලාවෙම ඌ කැමැති නරඹන්නට මූණ දීගෙන ඉන්න. පුළුවන් නම් කියලා පිටිපස්ස පැත්තෙන් බලන්න පිල්ලි විදා ගන්නකොට මොකද වෙන්නේ කියලා. හරීම අජුවයි. පස්ස පැත්තේ එළියේ. මොනර ඒක දන්නේ නැහැ සේට නලව නලව හොල්ල හොල්ලා පිබිලා නටනකොට පිටිපස්සෙන් බැලුවොත් ඒක පිල් ටික අකුලගෙන හිටියානම් පස්ස වහගෙන පැහිලා තියෙනවා. පෙන්වන්න ගියාට පස්සේ වෙන්නේ පස්ස එළිය ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මොනර නටනවා වගේ තමයි ওই ශිල්පකාරින්ගේ වැඩ. ඊට පස්සේ එයා හිතන්නේ නෑ එයා දන්නේ නෑ මම මෙච්චර රංගනිකුත් නැట్లా මේ මනස පස්සනේ දැකලා තියෙන පස්ස දැකලා මට බැනලත් ගිහිල්ලා තියෙනවා කියලා දැනගන්නකොට කල් ගිහිලා අමාරයි. ඒක නිසා හැම වැඩකදීම අපි දැනගන්න ඕනේ මේ ලෝකේ කිසිම වැඩක් නැහැ 100% හොඳයි කියලා. කොයි එකෙත් තියෙනවා කරන තාල තියෙනවා ක්‍රම තියෙනවා ඉුවයිදී දෙවන්න තමයි අපිත් එක්ක සම්බන්ධ වෙන දෙවැත්ත දෙවන්න අපිමයින් තාලෙන් නෙමෙයි මනින්නේ. නිසා අවශ්‍යතාවයක් මතු වෙනකන් ඒ ශිල්ප දක්වන්න නැතුව ඉන්න පුළුවන් ඒකට තමයි ශිල්පේ කියන්නේ. එහෙම නැතුව දාකේ ඒකට ඉල්ලන්නත් ඉස්සලා ශිල්ප දක්වන්න හදනවා මම කියන එක වාලෙක් කියලා. ඒක දාසකමක් එතන තියෙන්නේ. ඉතින් මේ සංස්කාර ගැන කතා කරනකොට ඒ සබ්බ සංඛාර සමත හෝ එහෙම නැත්නම් සංස්කාර උපේක්ඛාව කියන එක මේ වෙන දේ හෝ වේවා කරපු දේ හෝ වේවා දෙකටම අයිතිවාසිකම් කියනවා වෙනුවට, තැවෙනවා වෙනුවට අයිතිවාසිකම් නොකියා සිටීමේ මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි වශයෙන් හෝ එහෙම නැත්නම් ඔය සබ්බාසව පරියාය සූත්‍රයේ තියෙන විදිහට ව්‍යාකරණ ක්‍රමේ හතරකට හෝ සමහර තවත් ලස්සන වචනයක් තියෙනවා අත්තම්මේතාවේ කියන එක. අත්තම්මේතාවේ කියලා කියන්නේ ඒ ඇතිවෙච්ච මූලික தত্ত্বයෙන් මමෙක් එහෙම නැත්නම් නම්බුකාරකමක් ආරූඪ කරගන්නවා. එහෙම නැත්නම් මාන්නකාරකමක් ආරූඪ කරගන්නවා. එහෙම නැත්නම් තණ්හාවක් ආරූඪ කරගන්න කියනවා. එයින් නිපන් තණ්හාව, එයින් නිපන් මාන්නේ, එයින් නිපන් සක්කාය දිටි කියන තම්මය කියන. තද්මය කියන පදේ කියලා විදිහටයි ඥානানন্দ ස්වාමීන් වහන්සේ කටුකුරුන් දෙමක තෝරන්නේ. අන්න එහෙම ඇති කරගන්න නැතිකමට කියන අත්තම්මේතාවය කියලා. එසා මේ සංස්කාර ස්කන්ධේ පැත්තට යනකොට අපි උත්සාහ කරන්නේ කෙරෙන භාවනාවට කෙරෙන්න ඇරලා කරන්නෙක් නැති සංස්කරණය කරන්නෙක් නැති තත්ත්වයටපත් වෙනකොට එදා තමයි සරුවචනාංශ ඉස්සල්ලාම මේ අවබෝධ කරගත්තේ සබ්බ සංකාර සමතෝ. ඒ කියන්නේ ඇත්තටම ඉස්සල්ලාම අපි තේරුම් ගන්න මේක කළ හැකි කියන එක විතරයි. පුහුණු කරනකොට කරනකොට කරනකොට තමයි තේරෙනවා එදිනෙදා වැඩ කරනකොට ඕ. සක්මන් කරනකොට හෝ පරයන්ක භාවනා කරනකොට හෝ පෙළ ගැස්ම සකස් කිරීම අපි කරලා දෙන්නම ඕනේ. දුන්නාට පස්සේ ඒක එයාගේ තාලයට කෙරෙන්න පටන් ගන්නකොට එහෙම කෙරෙන්න ඇරලා කරබනින්න පුළුවන්කම තමයි භාවනා චින උත්කෘෂ්ඨම එහෙම නැත්නම් උසස්ම තල තුනක්. ඒ නිසා විපස්සනා ඥාන කෙලවරේදී අන්තිමට හම්බෙන දේ තමයි සංස්කාර උපේක්ෂාව නැත්නම් සංකාර උපේක්ඛා ඥානය කියලා කියනවා. සියලු සංස්කාරයන් વિશેයි සම්පූර්ණ උපේක්ෂා ගතිය මේක තමයි අෂ්ටලෝක ධර්මේ කම්පා නොවීම කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒකේ කොච්චර ඒ අෂ්ටලෝක ධර්මේ කම්පා නොවීම කොච්චර වැදගත්ද කියනවනම් මංගල සූත්‍රයේදී සරුවචනාංශේ තපෝච බ්‍රහ්මචාරියංච අරිය සත්‍යාන දසන නිබ්බාන සත්‍ය කිරියාංච කිරියාච ඒතම් මංගල මුත්තම කියලා තපස Brahmacharya නිවන අවබෝධ කිරීම මාර්ගඵල අවබෝධ කිරීම ඉතාමත් උතුම් මංගලයක් කියලා අන්තිමටම කුළු ගන්නලා ඊට පස්සේ තමයි කියන්නේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පතිය අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තම නිවන් දැක්කට පස්සෙත් පුහුණු කරන්න වෙනවා මේ අෂ්ටලෝක ධර්මයේ විශේෂ කම්පා නොවී ඉන්න එක. ඒ නිසා භාවනාවේදී අර හොඳට සංසිඳීමක් ආවට පස්සේ මේක ආලවට්ටම් කරන්නේ නැතුව තනවා වඩන්නේ නැතුව මේක දිහා ඇස් ඇත්තේ අන්ධයෙක් වගේ කන් ඇත්තේ බීරෙක් වගේ බලාගෙන ඉන්න පුළුවන්කම තේරෙනවා නම් තියෙනවා නම් තේරෙයි කිසිම ලෝකයේ මෙහි පිට තියෙන ශිල්පික ඒක උගන්වන්නේ හැම ශිල්පෙවිම උගන්වන්නේ පැනලා දෙන එක තමයි ඉක්මනට Taman ලකුණු ලබා ගන්න උත්සාහ කරන එක තමයි ඒ සෑම ක්‍රියාවකටම පෙළඹෙන්නේ එක්ක තණ්හාව නිසා එක්ක මාන්නේ නිසා එක්ක දෘෂ්ටිය නිසා අන්නේ දෙන්න යනකොට ලෑස්ති වෙලා ගියොත් අනේ මේ කාය සංස්කාර මනෝ චිත්ත සංස්කාර සංසිඳිච්ච වෙලාවේදී මම ශිල්ප දක්වන්න යන්න ඕනේ නෑ සරුවචන් වහන්සේට වැටහෙනවා මම සංස්කරණය කරන්නේ නැති කෙනෙක් වාටපත් වෙන්න ඕනෑ කියලා නැත්නම් සරුවචනසික උපදේශ පිළිපදින්න ඕනෑ කියලා උපේක්ෂාව ඇති කරගන්න පුළුවන් නම් ඒක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් සිද්ධි වෙනකොට පුරුද්දක් කරගන්න යනකොට ඒ යෝගාවචරයට පරියංග විතරක් නෙවෙයි සක්මණේ විතරක් නෙවෙයි ඉදින්දා වැඩවලදී පවා තමන්ගේ ප්‍රමාණි නැත්තම් තමන්ගේ ශේෂ්ත්‍රයේ දැනගෙන ඒ ශේෂ්ත්‍රයේ කරන ටිකට සතුටු වෙලා අනුන්ගේ වැඩවලට ඇඟිලි ගහන්නෙත් නැතුව අනුන්ගේ දේවල් තාරාතිරම් පෙන්වන්න හදන්නෙත් නැතුව තමන්ගේ හැකියාවන් හුවා දක්වන්නෙත් නැතුව ගමන් කරන පටන් අරගත්තොත් මේ විපස්සනාවට මාර බලවේග නැහැයි කියලා කියනවා. මාර බලවේග ක්‍රියාත්මක වෙන්නෙම තමන්ගේ නිෂ්පාදනය තමන් ප්‍රේම කරන්න ගියොත් තමයි. තමන්ගේ නිෂ්පාදනය අනිත් එක ගලපලා මාන්නයක් ඇති කරන්න ගියොත් තමයි මිනුමක් ඇති කරන්න ගියොත් තමයි. නැත්නම් මගේ කියාගත්තොත් තමයි. දීලා දැම්මොත් මාරයට කරන්න දෙයක් නැහැ. නෑ මේක මගේත් නෙවෙයි මමත් නෙවෙයි මගේ ආත්මයත් නෙවෙයි කියලා දීලා දැම්මොත් මාළ එතනම ලැත්තන ලොප් වෙනවා. ඒක සඳහා නිදර්ශන වශයෙන් කියන්නේ ඔය අවුරුද්දට කඹා දින වෙලාවේදී දෙපැත්ත එකතු වෙලා කඹා දිනකොට අපි දන්නවනම් අපේ පැත්ත පරදිනවයි කියලා කඹේ ඇදිලා යන ඔක්කොම එකදලා කඹේ අතහැරියොත් මොකද වෙන්නේ? අනිත් පැත්තට ටැග්ගකුත් එක්ක පස්සත් බිමයි. ඒ වගේ තමයි මායයත් හයියෙන් මේක අල්ලන වෙලාව අතහැරලා දාලා හයිනම් ගණින් කිව්වොත් ඒ ටික තමයි වෙන්නේ. නමුත් ඒක මරණ මොහොතදී කරන්න බෑ. ඒ වෙලාවේදී අපි ඉන්නේ බොහෝම අශීරු තත්ත්වේ නිසා භාවනා කරනකොට මතක තියාගන්න ඕනේ අවස්ථා රාශියක් අපට එනවා මේ ඇතිවෙච්ච අනර්ග ඵලය. සමහරට ආලෝකයක් වෙන්න පුළුවන්. සමහරට පා වෙනා වගේ වෙන්න පුළුවන්. සමහරට පෙරවිසු ආත්මය දකින්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනුන්ගේ හිත් දකින්න පුළුවන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊ타මත්ව පශ්චාත්තාප වෙලා සීති විනාශ ගන්න හිතනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එපා වෙන්න පුළුවන්. ගුරුරේ එපා වෙන්න පුළුවන්. මේ කොයි එකාවත් උපේක්ෂාව ඇති කිරීම සඳහා මේ එකක්වත් මම කියා ගන්නතු එකක්වත් මගේ කියා ගන්නතු එකක්වත් මගේ ආත්මේ කියා ගන්න නැති ගතියට අතම්මේතාවය කියන කියා ගත්ත ගමන් කියන්න ගිය ගමන් අනිවාර්යයෙන්ම තාරාතිරම් එන්න පටන් ගන්නවා ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට ගැඹුරෙන් මේ සංස්කාරවල තියෙන පටලැවෙන ගතිය දැනගෙන ධර්මයේ තියෙන සූක්ෂම උපදේශ පිළිපදිමින් ඒ සංස්කාර වල ගෙවි යාමක් කරන්න ඕන නම් මේ විපස්සනා භාවනාවේදී නැත්තම් මේ ආනාපාන සංසිඳන අවස්ථාව විතර ස්වර්ණමය වෙන අවස්ථාවක් නැහැ. හැබැයි මෙතන තියෙන සංකීර්ණතාවය තමයි ඒ ආනාපාන සංසිඳන දිගට යනකොට ඒ චිත්තක්ෂණේ ඒ ඒ ඒ සංදිස්ථානයේදී කාය සංස්කාර සංසම සමතය එයගම චිත්ත සංස්කාර සමතය ඔය ඔක්කොගෙම ළඟ ළඟ ළඟ ළඟ කඩයින් පැනිලක් සිද්ධ වෙනවා. තමාර කෙනෙකුට ඒක දරා කියා ගන්න අමාරුයි. ඒ නිසා හුඟක් වෙලාවට ඒක අවුල් කර ගන්නවා. එහෙම නැත්නම් සංකර කර ගන්නවා. ඉතින් ඒකට කවදාකවත් කනගාටු වෙන්න එපා. මොකද කිසිම කෙනෙක් මේක පළවෙනි වතාවෙදිම කරගන්න. ඒ නිසා මේක වෙන්න ඇරලා එක එක දවසට කරලා ඊගාව දාසි ඊගාවකට ලෑස්ති වෙලා දිගින් දිගට දිගින් දිගට කරන්න පටන් අරගත්තොත් මේ ශිල්පේ හරියට දන්න කෙනාට එක බණක් අහලා කාරණා වැටහිච්ච ගමන්ම හොඩේ ඉන්නත් පුළුවන්. නමුත් මේක පරීක්ෂණ කර කර සැක කර කර බාධා කරන්න පටන් අරගත්තොත් මේ බුද්ධ ශාසනය නෙවෙයි ගෞතම බුදු ශාසනය මෛත්‍රී බුද්ධ ශාසනය නෙවෙයි ඕනේ කාලයක් තමක් කරන එක සැක කර කර ඉන්නත් පුළුවන්. දැන් කවුරු හරි අහුවොත් එහෙම හරියටම භාවනා කරලා නිවන් දකින්න කොච්චර කල් ඕනේද කියලා ඒක එක්කනාගේ අවිද්‍යාව ප්‍රමාණය හැටියට සම්‍යක් දර්ශනේ හැටියට ඒක වෙනස් වෙනවා. නමුත් එකක් නම් පැහැදිලි මේ කාරණාව තේරුම් ගන්න කටයුතු කරොත් සියල්ලන්ටම එකම ක්‍රමයේ තමයි ගැටේ විහිල්ලි හින්නේ. නමුත් අවබෝධ කිරීම ඇදහිල්ල ලෑස්තිලා යන ගති ගොඩක් වෙනස් වෙනවා. කෙසේ නමුත් මේ කටයුත්ත නැත්නම් මේ අවබෝධ කරලා ගිහිල්ලා මේ ගැටේ ලියා ගන්නවා කියන එක පිළුණු වෙන අදහසක් නෙමෙයි කාලය අනුව පරණ වෙන අදහසක් නෙමෙයි අකාලිකව වැඩ කරනවා ඒ මුල ඉඳලම මම කිව්වා වගේ අර කායानुපස්සනාදී කය පිළිබඳව රූප ධර්ම පිළිබඳ අවබෝධයට වඩා මේ සංස්කාර වගේ තියෙන දේක තියෙන මේ තාම සියුම් තත්වයේදී යමක් නොකර සිටීමේ හැකියාව බලනවා වගේ තැනට ගිහිල්ලා හොඳට සංසිඳුණාට පස්සේ මට මේකෙම බොහෝ වෙලා ඉඳ ලැබේවා කියනවා මිස ඒක ශිල්ප දක්වන්න යන්නේ නැති தત્ත්වය කියන්නේ ගොඩාක් මනෝමූල தත්ත්වයක්. දර්ශනය හා සම්බන්ධ ප්‍රශ්නයක්. දෘෂ්ටි හා සම්බන්ධ ප්‍රශ්නයක්. ඉතින් ඒකට සෑහෙන තීක්ෂණ බවක් අවශ්‍යයි. ඒකයි සරුවචන් සඳහන් කරන්නේ මේ සම්ම්‍ය ද්වේතානුපස්සනාව තිබිලා වැඩ කරන කෙනා අප්‍රමත්තෝ ආතාපිනෝ පහිතත්තස්ස හොඳටම අප්‍රමාදී වෙන්න ඕනේ ආතාපි කියලා කියන්නේ කිසිම තැනක බහානොතබන වීරියක් තියෙන්න ඕනේ පහිතත්සස්ස කියලා කියන්නේ එහිම යෙදී ගත කරන්න ඕනේ සූදානම් ශරීරයෙන් ඉන්නවනම් අපිට කොයි වෙලාවෙදී මේ తত্ত্বය ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරනවද කියලා කියන්න බෑ ඒක හැම වෙලාවෙදීම සිදුවෙන්නේ අහම්බෙකදීමයි කවම කවදාකවත් අපි හිතන වෙලාවක නෙවෙයි වෙන්නේ. හිත ප්‍රමාණෙමුත් නෙවෙයි වෙන්නේ. හිතපු තැනකදීත් නෙවෙයි වෙන්නේ. ඒකට එහෙම ස්ථානයක් හෝ කාලික සීමාවක් නැහැ. මෝරපු වෙලාවේ අඹයක් නැට්ටෙන් වැටෙනවා වගේ ඒ தත්ත්වයට එන්න පටන් අර ගන්නවා. නමුත් ලොකු ස්වාමීන් වහන්සේ විස්තර කරනකොට කියනවා යම් දවසක යම් පරියංකයකදී කෙනෙකුට වැටහුනොත් සංකර කරන්න එපා. එහෙමම යන්න අරින්න කියලා. ඒ වැටහිච්ච පරියන්කේ ගැන සලකා බලුවොත් අපසින් අපසර ගිහිල්ලා ඒ පරියන්කට යන්න ඉස්සර වෙලත් මොනවදෝ මංගල කරුණ වගේක් පහළ වෙලා තිබිච්ච බව පස්සේ වැටහි කියලා කියනවා. ඒ කියන්නේ මේක එක හේතු කරුණු සාධකකින් වෙන වැඩක් නෙවෙයි. හේතු කරුණු සාධක රාශියකින් වෙන වැඩක්. පිරිච්ච ගතිය, සම්පatti කරගතිය, භාවනාවට Taman තියෙන ඒ ගෞරවය, සීලය, ඒ සමාධිය, බ්ලාස්ට් වෙලා යන ගති කියන එක අහම්බයක් නෙවෙයි. ඒක දිගට පවතින චිත්ත වීති. ඒව හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ මේ වගේ භාවනා වැඩමුළුවලදී මොකද අර ගත්ත ගැම්ම ඒ ඒ සිලිලාරය පරියංකෙන් සක්මණට සක්මණෙන් පරියංකට යනකොට ඉඩ වැඩි. ඒකෙන් කියන්නේ මේ භාවනාව සමෘද්ධ වෙන්නේ පරියා මේ වැඩමුළුවලදී පමණයි කියලා නොවෙන්න පුළුවන්. නමුත් මේකෙදී වෙනවා. ඒක නිසා මතක තියාගන්න ඕනේ අපිට මේ වගේ යෙදී ගත කරන වෙලාවේදී යම් වෙලාවක යම් සමාධියක් යම් අවබෝධයක් ඇති වෙලා තේරුණා නම් අද මට පරියන්කය වෙහෙස අඩු යාදෙන ගතියක් ආවයි කියලා ඒකේ ලකුණු ටික සේරම හිතර ගන්නයි කියනවා. ඒ සමාධියේ නිමිටි අරගෙන හෙටත් ඒ තාලෙටම අවුල්පාස කරන්නේ නැතුව ඒ තාලෙටම සපෙලා දීලා අර ගත්ත ගැම්ම ඉදිරියට යනකොට තමයි උත්කෘෂ්ඨ අවස්ථාවක නොපැතු නොවිරු අවස්ථාවක මේ தত্ত্ব අවබෝධ කරගන්න පුළුවන් ශක්තියක් එන්නේ වෙනකොට කිසිසේත්ම මේක තමන්ගේ ගුණයක් වෙන්නේ නැක ධර්ම પરම්පරාවක් හේතුඵල සම්බන්ධතාවයකින් තමයි සිද්ධ වෙන්නේ මට කියාගන්න දෙයක් නැහැ කි. මම මේක ඉන්නවනම් කියාගන්න කවදාකවත් මේ ධර්මය අවබෝධ වෙන්නේත් නැහැ. අවබෝධ වෙනකොට තේනවා මේ හේතුපරණ සම්පාදනය වුණා නම් උපාසක වේවා උපාසිකා වේවා භික්ඛු වේවා භික්ෂුණී වේවා මේක සිද්ධ වෙනවා. මේ හේතු කාරණා සම්පූර්ණුනේ නැත්තම් අපි කොච්චර ප්‍රාර්ථනා කරත් වෙන කාගේ ආශිංසල තිබුණත් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේ ගත වෙන ජීවිතයේ නැත්තම් ගත වෙන ගෞතම සීරි සම්බුද්ධ ශාසනයේ අපි උත්සාහ කරන්න ඕනේ අපි කරලා තියෙන සෑම ගාරු සාරු කුසල් වල ශක්තියෙන් අවශ්‍ය හේතු කන්නු සප්පාය කන්නු සපේලා දීලා මේ ධර්මයේ පිපීමක් එහෙම නැත්නම් ධර්මයේ පටිච්චසමුප්පන්න භාවයෙන් අපිට මේ සබ්බ සංස්කාර සමතයක් එහෙම නැත්නම් සංඛාර උපේක්ෂාවක් මේ වැඩමුළුවේදී මේ ජීවිතයේදී මේ ශාසනයේදීම ලබා ගන්නට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහාත් මේ ධර්ම දේශනාවත් ඒකට හේතුවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා සීල දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා අපි පැයකමාරකට කිට්ටු කාලයක් කරන් තියෙනවා. ඉතින් වැඩ දවසේ වැඩ නිම කරන්න ඉස්සෙල්ලා මම කැමැති මේ කියපු දේ පිළිබඳව ප්‍රශ්නයක් හෝ ප්‍රකාශ හරි මොනවාර කියන්න කරන දෙයක් තියෙනවා සාකච්ඡා නාමේ ඉදිරිපත් කරන්න. අපි ඒක පිළිබඳව උපේක්ෂා වෙලා ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා දෙවියන් පින්දීම් ඥාතීන් සීපත් කිරීම ආදී ක්‍රමයට සම්ප්‍රදානුකූල දවසේ කටයුතු නිම කරන්න. හොඳයි එහෙම විශේෂයෙන් කියන්න කරන දෙයක් නැත්නම් අපි අපි මේ ගත කරපු අද දවසේ පෙර දවස්වල වගේම කරදරකින් බාධාකින් තොරව වැඩමුළු අපිට දිගට කරගෙන යන්න ලැබුණා. ඒ වගේම සිල් දිනාගටම බලාපොරොත්තු වෙච්ච විදියට කටයුතු සිද්ධ වුණා. ඒ නිසා ඒවා සංවිධානය කරපු පෙනිනොපනි දානෙන් සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් උදව් කරපු සිල් දිනාටම අපි මේ රස කර ගන්නා ලද කුසලයේ අනුමෝදන් විත්වා කියලා අපි මුදිතාවේ පේන්න පින්නත් ගන්න පින් අනුමෝදන් කරමු. ඒ වගේම අපේ ඥාතීන් සියලු දෙනාම මේ භවයේ හෝ පෙර භවයක මේ අවස්ථාවට පිසීපත් කරගෙන මෙවැනි කුසලයක් සමාදන් වීමේ தත්වක ඉන්නවනම් ඉන්න ආතනට මේ පින දකිත්වා පිනිත්වා සාදු කියලා තම තමන්ගේ පින් අනුමෝදන් වෙත්වා කියලා ඉල්ලා සිටිනවා. මේ වාගේම අපාපටත් මේ කුසල් එකසේ හේතු වීමෙන් ඒ සියලු සංස්කාර සමතයන්ගේ සියලු සංඛාර උපේක්ෂාවකින් තබාගත යුතු බුද්ධ ආදී උත්මෙන් වහන්සේලා විසින් පැමිණ වැඩවදාලා ඒ සාන්ත සුන්දර නිවනටම ගමනටම සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවෙන් යන්න මේ කුසල හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා. ඒ අදාසින් අපි ඊත්තාවතා ආදී ගාථා සජ්ජායනා කිරීමේ දවසේ කටයුතු පින්කමේ නිමාව සතා එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බි දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බි භූතානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සම්පජායන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු දේශනං සත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං පරං හිතං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු හිතං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ හිතං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ තතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය සාදු සාදු සාදු ඕකාස බන්දා මුදන්නේ සුපත්තිත්වා මයං කතං පුඤ්ඤ සාන්දා අනුමෝදිතත්වා සාදු සාදු අනුමෝදිතත්වා සාමිනා කතං කුද්ධං කයිතංවා සබ්බ සාදු අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදා ඕකාස ద్వාරක්ඛේන කතං සබ්බං අච්ඡයං කමත වේවා කමාමි කං සාදු ඕකාස කමාමි කං විද්‍යාන් ඕකාස කමාමි කං සතියක් ඕකාස කමාමි කං අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti සීමිනාති සමිච්ඡතු සීලවන්තෝ සාදු සාදු සීවානං ආදි සංසතිපාතිය සත්‍යා සිද්ධාන්තං